අවසරයි ගුරුණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙමි සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාපු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ තයෝ ධම්මා දුප්පටි විච්ඡා තිස්සෝ නිස්සරණීයා ධාතු යෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි අදත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන්න හදන තවත් තුන්වෙනි පන්තියේ පොතේ තවත් කාරණාවකට ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කතමේ තයෝ ධම්මා දුප්පටි විජ්ජා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ඥානයේ හැටියට දැනුමේ හැටියට සාමාන්‍ය මිනිසෙකුට අවබෝධ කරගන්න අමාරු විනිවිද දැක ගන්න අමාරු අරහා බලන්න අමාරු ධර්ම තුන මොනවද කියලා උන්වහන්සේ අහනවා. අපි ඊ වෙනකන් ඒ ආන භාගීය ධර්ම විශේෂ භාගීය ධර්ම විස්තර කරලා අතුරු ප්‍රශ්නක් නගනවා මිනිස්සෙකුට නැත්තම් කියනවා නම් ලෝකවාසී සත්වයන්ට දැක ගන්න අමාරු විනිවිද දකින්න අමාරු වටහා ගන්න අමාරු ධර්ම තුන මොනවද කියලා තිස්සෝ නිස්සරණීයා ධාතියෝ නික්මීම් තුනක් තියෙනවා. නිස්සරණ ධාතු තුනක් තියෙනවා. ඒ තුල තමයි අමාරු කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුත්‍ර දෙනවා. ඊට පස්සේ උද්දේශ වශයෙන් නිස්සරණීයෝ ධාත් නිස්සරණීය ධාතුයෝ කියලා සඳහන් කරලා නිද්දේශ වශයෙන් එක එකක් නම් කරනවා කාමානමේතන් නිස්සරණං යදිදන් නෙක්ඛම්මං මේ ලෝකේට අපි කියනවා කාම ලෝකේ කියලා මේ කාම ලෝකයේම ඒ කාම වස්තුන්ට ඇලී ගත කිරීම తත්‍ර తත්‍රාබිනන්දිනී කියලා එතන එතන ඇලී ගන්න කක්කේ තමයි කාමේ ස්වභාවය. කොහොල්ල වගේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ කාමෙන් නික්මීමක් කරන්න ඕනයි කියලා හිතනවනම් එහෙම කියන ධර්මයක් ගරු කරනවනම් නැත්නම් එහෙම තර කරන ධර්මයකට අනුව කටයුතු කරනවනම් ඒක මොනම විදිහකින්වත් කාටවත් තේරෙන්නේ නැහැ. ඒක දිහා ලෝකෙ දිහා බලනකොට පේනවා. ලෝකයා කාම වස්තු හම්බකරනද නැත්නම් කාම වස්තුන්ට ඇලෙන්න ස්වභාවයෙන්ම ඇදිලා නැහැටි. ඒක මේ මිනිස්යන් විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් අනිකුත් සතුන්ටත් ඒ කාම වස්තුන්ට ඇලෙන හැටි. ඉතින් අපි ඒකට සාහිත්‍ය කියනවා, సౌందර්යය කියලා කියනවා. ඉතින් මේ సౌందර්යය බුදු පුරාවට ලෝකේ තියෙන එකක්. ඉතින් අපි ඒක රස විඳින්මින් ඒ ඇලි ගලි වාසය කරනවා. මේකෙන් වෙන්වීමක් ගැන බුදු කෙනෙක් කිව්වත් අපි දෙසරක් කල්පනා කරනවා මේ මුළු ලෝකෙම කාමයට ඇලි ගලි වාසය කරද්දී ආලිංගන කරද්දී බුදුරජාණන් වහන්සේ කිව්වට මේ කාමයන්ගේ නික්ම යෑම දැක ගන්න අමාරුයි. ඒක තමයි පළවෙනිම දැක ගන්න අමාරු විනිවිද දකින්න අමාරු ඒ වෙනත මේ කාමයට වැඩිය කාමයෙන් නික්මීම සුවයලවන දෙයක් කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ දෙවෙනි එක තමයි රූපානමේතං යදිදං නිස් රූපානමේතං නිස්සරණං යදිදං අරූපං ඒ කාමයෙන් වෙන් වෙන්න ඕන වුණාට වෙන් වෙන්න බෑ ඒකට ශිල්පයක් තියෙනවා ඒකට ප්‍රතිපදාවක් තියෙනවා අපි රූප ධර්මයකට හිත යොදන්න ඕනේ නැත්නම් රූප කර්මස්ථානෙට හිත යොදන්න ඕනේ එහෙම නැත්නම් කාය අනුපස්සනාවට හිත යොදන්න ඕනේ කාමයෙන් වෙන් වෙන්න. ඒක දැනගත්තත් ලේසි වැඩක් නෙවෙයි. ඉස්සල්ලා මේක තමයි කාමයෙන් වෙන්වීම යුතුයි කියන එක. කාමයෙන් වෙන්වීම අවශ්‍යයි කියන එක විනිවිදින්න බැරි ගතිය තමයි ලෝකේ තියෙන ප්‍රධානම බාධාව. ලෝකයාට පු탁ඥයට ඒක ගත්තට පස්සේ යම් කිසි කෙනෙක් සෙල්ලමට හරි කමක් නැහැ. එහෙම නැත්නම් බොහොම අගේකින් ආඩම්බරයෙන් හරි කමන්නේ නැහැ. මේ කාමයෙන් වෙන් වෙන්න ඕනේ කියලා අපි රූප අරමුණක් ඉදිරියෙන් තියාගන්න. Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි ආස්වාද ප්‍රසවාසය හරි පිම්බි මහකිලිම හරි සක්මනේදී වම දකුණ හරි අර කියන රූප ආරම්මන කියලා නැත්නම් කායගත සති කියන එකටත් ගැලපෙනවා. අන්නේ රූපය දිහා බලාන ඉන්නකොට ඒ රූපය ගෙවන් වෙන එක කිසිම කෙනෙකුට හිතා ගන්න බෑ. ඒක හරියට අර කාම වස්තුන්ට ඇලෙන්න වගේ භාවනා කරන එකන අරමුණේ ඇලෙනවා. නිමිත්තේ ඇලෙනවා. කර්මස්ථානේ ඇලෙනවා. ඒ ඇලිච්ච කර්මස්ථානයේ මේ ඇලුම් බැඳුම් ගතිය නිසා ඒ කර්මස්ථානේ ගෙවිමින් ගෙවිමින් යනකොට ඒක භාවනාවේ දියුණුවක් කියලා කෙලස් කැපීමක් කියලා හේතු කරලා දෙන්න බොහොම අමාරුයි. මොකද යෝගාවචරය රාච්ඡර ලෝකයක් කාම ලෝකයක් නික්මීම සඳහා ගත්ත ප්‍රයත්නයේ ප්‍රතිඵලය තමයි ඒකෙන් ලැබිච්ච ලාභේ තමයි අපි මේ රූප කර්මස්ථානට හිත බඳින්නේ. ඒ නිසා අපි රූප කර්මස්ථාන පුදුමාකාර ආසාවක් ඇති කරනවා. අද දවල් ප්‍රශ්න රාශියක් කෙනෙක් අහලා තිබුණා කොහොමද අපි මේ රූප කර්මස්ථානියට ආසන්න කර ඒ රූප කර්මස්ථාන භාවනාවක් කරන්නේ? කොහොමද අපි රූප කර්මත්තානේ භාවනා කරනකොට ඒකට බාධාවල් එනකොට වෛර නොකර රූප කර්මත්තාන භාවනාවක් කරන්නේ. ඉතින් ඒක නිසා මේ රූපය අරමුණු කරන භාවනා කරනකොට එතනත් තියෙන ලෝභ දෝෂ මොහ. ඉතින් අර සාමාන්‍ය කාම ලෝකයාගේ නැත්තම් කාම ගුණයන් සම්බන්ධ ලෝභ දෝෂ මොහ වල හේවණල්ලක් රූප කර්මස්ථානයක් කරගෙන නැත්නම් අපි කොත් පරියංග භාවනාව සක්මන් භාවනා කරන එකනටත් ඇති වෙනවා. ඒ ඇති වෙච්චාම ඒ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් වෙන් වෙනවා කියන එකත් අර කාම ගුණයන්ගෙන් වෙන් වෙනවා වගේම ශිල්පයක්. ඒක ලේසි නෑ. ඒ මොකද අපේ හිත හැම වෙලාවෙම වැඩ කරන එකට විරුද්ධව. හරියන හැම එකක්ම වැරදි කියලා කියලා දෙනවා. වැරදින හැම එකක්ම හරි කියලා කියලා දෙනවා. ඒක නිසා මේ රූපාන රූපාන මේතන් නිස්සරණං යද්දං අරූපං කියන එක මේ අරූප ලෝකයක් එල්ල කරගෙන මේ ඉදිරිපත් කරගත්ත රූපාරම්මණයේ ගවන් කිරීම රූපාරම්මණයේ නික්මීම හිතා ගන්නවා. ඒක බුදු කෙනෙක් කිව්වත් කවුරුත් ඒක විශ්වාස කරන්නේ අපිට මේ මුළු කාම ලෝකයක්ම ගෙවම් කරන්නට දුරුවන් කරන්නට වෙන්වීම සඳහා අඩේට ගත්ත මේ රූප අරමුණට අපි පුදුම විදිහට ඇලි බැඳී ගන්න නිසා භාවනා ලෝකයේම දිහා බලනකොට පේනවා ඒ කිසිම කෙනෙක් Taman ඉස්සරහින් තියාගත්ත අරමුණේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න දන්නේ එක්ක රූපෙට ඇලෙනවා නැත්නම් අපි කිව්වොත් මේ රූප කර්මස්ථානයේ කොච්චර ඇලෙනවද කියනවනම් රූප කර්මස්ථානයේ හිත පිට ගියත් අඬනවා රූප කර්මස්ථාන හිත පිට යන්න වෙච්ච හේතුවක් දැක්කොත් ඒ හේතුව හතුරෙක් වශයෙන් සලකනවා රූප කර්මස්ථාන නැවත හිත පැමිණීම ප්‍රීතියක් කොට සලකනවා ඒ තරමටම රූප කර්මස්ථානට ඇලෙනවා ඉතින් එහෙම ඇලීමක් තියෙන කෙනෙකුට ඒ රූප කර්මත්තානේ ගිවන් වෙනවා දකින්නකොට දිනුවක් කියලා හිතෙන්නේ නැහැ. කෙලස් කැපීමක් කියලා හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ මේ සතිය කැඩිලා, සීලේ කැඩිලා, සමාධිය කැඩිලා, ඒ හයියෙන් හුස්ම ගන්න. ආයෙත් හුස්ම ගන්න පෙළවෙනවා. එහෙම නැත්නම් සලුවක සාදාලා නැගිටලා යනවා යනවා. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. ඒක නිසා මෙතන විශේෂම භාවනා ලෝකයේ ප්‍රධාන විනිවිද දක්වන්න බැරි කිව්වට තේරෙන්නේ නැති ඔළුව අවුල් කරන ධර්මතාවයක් තමයි මේ ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානය ගෙවන් වෙනකොට නැත්තම් ඒක අරූපයක් බවට පත්‍යයකට එනකොට තියෙන ජවනිකා ටික කිසිම කෙනෙකුට සෞඛ්‍ය සම්පන්න විදිහට හසුරුවා ගන්න තේරෙන්නේ නැහැ. ඒක අර කාම ලෝකයෙන් අයින් වෙනවට වැඩිය ටිකක් අභියෝගශීලී. හැබැයි හරි ජොලි වැඩේ. එච්චරයි කියන්නේ. අර හරියට කරලා මේකට ඇවිල්ලා මේකත් හරියට කරගත්තොත් බුදුහාමුදුරුවෝ රැස්වි දෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම ඒක සජීවී වැඩක්. නමුත් සාකච්ඡා කරනකොට තේරෙනවා කම මේ කමඨාන් සුද්ධ කරන ප්‍රශ්න වලින් තියෙන උගව දෙනකොට මේක තේරුම් ගන්න අමාරුයි. නමුත් සාකච්ඡා කරන වටින දෙයක්. මොකද ඒක හරි තේදවත් කරවන, ඔදවත් කරවන, භාවනා මනස අලුත් කරවන, තිරියම් කරවන ධර්මයක්. මේ දෙකම කරලා අපි මේ ලෝකෙමොත් අයින් වෙලා කාම ලෝකයෙන් රූප කර්මස්ථානයක් ගන්න ඒකත් ගෙවෙන කම්ම බලලා රූප කර්මස්ථානයත් අරූපයේ දක්වම එනකම් බැලුවට පස්සේ යංකෝපන කිංචි භූතං සංකදාං පටිච්ච සමුප්පන්නං නිරෝධෝ තස්ස නිස්සරණං එතකොට ආත්පසීම සද්ද එහෙන් එනවා යනවා වේදනා මෙහෙන් එනවා යනවා හිතවිලි එහෙන් එනවා යනවා මෙව මගේ සම්බන්ධයක් නැතුව ඒව ඇති වෙලා නැති වෙලා යන්න පටන් අර ගන්නවා. සම්පූර්ණ සිද්ධිය ඕටෝ පයිලට් එකෙන් දැම්මා වගේ නැත්තම් ස්වයන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ආන්නේම සිද්ධ වෙන වෙලාවේදී ඒව ඔක්කොම මොහොතේ රැළ නගින්න වගේ මඩගෝරුවක පෙනව බුළු දාන්න වගේ මේ මතුවෙන ඇති වෙලා ඇති වෙලා ඉන්න කරදර නැති වෙනකොට සතුටක් ඇති වෙනවා. ඒව ඇත්තට මං හිතලා ගත්ත දේවල් නෙවෙයි. මම ඒව ඔක්කොම හිතලා ගත්ත දේවල් ගෙවම් කරලා මූල කර්මස්ථානයත් ගෙවම් කරලා හොඳට අවදියෙන් නිින්ද ගිහිල්ලත් නැහැ නිින්ද කියලා හැකේකුත් නැහැ. ඉන්නකොට තේරෙනවා සද්ද, හිතවිලි, වේදනා, මනෝරූප ගොඩාක් දේවල් එනවා යනවා මඩ ගෝරුවක බබළු දානවා වගේ. ඇවිල්ලා යනවා එතකොට මේ ඒව යනකොට ගෙවන් වෙනකොට Taman හිතෙනවා ඒක විසින්ම මතුණා මතුවෙනකොට ඒක කංකරච්චලයක් ගෙවෙනකොට ඒක සාන්තියක් ඒ නිසා මේ දෙක දිහා බලාගෙන ඉන්නකොට ඒ ගෙවන් වීම ඒ ධර්මතාවයේම කොටසක් විදිහට සිදු වුණාට ආයෙත් හේතු ඇතුනොත් ආයෙක මතුවෙනවා හේතු නැති වෙනකොට ඒවා නැති වෙනා වගේම හේතු මතුවෙනකොට ඒවා මතුවෙනවා ඒ නිසා මේක නිරුද්ධ වුණාට සදාකාලික නිරුද්ධ වීමක් නෙවෙයි වෙන්නේ හට ගන්නා තාක් දේවල් නැති වෙනවා කියන ධර්මතාව වෙනවා. සහතික වෙනවා. නමුත් නිරුද්ධ වුණාට ආයෙත් මතුවෙනවා. හරියට කියනවනම් මොහොත දිහා බලනකොට එක රැලක් බිඳලා ගියාට මොහොතට පාඩුවක් වෙන්නේ නැහැ. තව රැල් ලක්ෂ ගාණක් මතුවෙන මොහොත හැටි. බිඳිලා යන එක ඇත්ත. නමුත් මොහොතේ බිඳී යන ස්වරූපයක් තියෙනවා රළ මතු කරන ස්වරූපෙත් තියෙනවා. ආන්න එක දිහා බලලා මේකෙන් ඈත් වෙන එක මේකෙන් දුක් කරදර නොගෙන සිටීම මේක මමයි කියා නොගෙන මම නෙවෙයි කියන ගතිය ඒකත් කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇයි එහෙනම් මතු වෙන්නේ? ඇයි ඒ පණ නැති වෙන්නේ? ඉතින් මතු වෙනකොට කනගාටු වෙනවා, නැති වෙනකොට සතුටු වෙනවා. මේ කොහෙදෝ යන දෙයකට. Tamanට කිසිම සම්බන්ධයක් නැතුව එහෙම නැත්නම් Tamanගේ චේතනාවක්, Tamanගේ ප්‍රකල්පනාවකින් තොරව ඇති විලා නැති විලා යන දෙයක් අල්ලගෙන ඒක හිත් කරදරයක් කරගෙන ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන ඒක මගේ ආත්මය කරගෙන මේ වෙන ගතිය තකතිරුකම නිසාම ගන්න දුකක් කොහෙදෝ යන දෙයක් මම කියාගෙන ගන්න දෙකක් මේක මම නොවේ කියන දන්නවනම් ඒකට සූදානම් මනසක් තියෙනවනම් Tamanට තේරෙන්න පටන් අර ගන්නවා මේක මම නෙවෙයි කියන ගතියම මගේ නෙවෙයි කියන ගතියම මගේ ආත්මේ නෙවෙයි කියන ගතියම ඒ දුක් කරදරවල ඒකට මං කියන්නේ හිත් කරදර ගන්නවයි කියලා හිත් කරදර ඉවරයක් වෙනවා. මේකත් මොනම තාලෙන් කිව්වත් කවුරක්වත් හිතන්නේ නැහැ. ඒකට හිතන්නේ නැහැ නෑ. මම ඒවට හිත් කරදර ගන්න එක තමයි සදාචාරාත්මක වගකීම. ඒක නිසා කැක්කුම මට තියෙන හැඟීම ඒ නිසා මේවට හිත් කරදර ගන්න එක තමයි යුතුයකම කියලා මේ මිනිස්සුයෝ නිස්සරණේ වෙනුවට ඒ ඒ දේවල් වල බැඳෙන ගතිය කවදාකවත් කාමයාගේ ආදීනව නොදැන කාමයේ යෙදී කාමයේම ඉපදිලා කාමයේම ගත කරලා කාමයේ මැරී යන කෙනාට මේ ධර්ම මොනම තාලෙකින්වත් අදාළ නැහැ. ඒගොල්ලෝ මෙහෙම මෙහෙම නෙක්ඛම්යක් ගැන කල්පනාවක් නැහැ. ඒගොල්ලෝ තව මදි කාමය තව හොයමින් ඉන්නේ. ආන්නෙම හොයමින් ඉන්න කෙනෙකුට මේක අදාළ වෙන්නේ නමුත් කාට හරි හිතෙනවා නම් මේ කාමයේ කියන එක ගිනි අඟුරක් අතින් අතට මාරු කරනා වගේ දෙයක් මේ කාමය කියන එක හොරිය දුනට පස්සේ කහනවා වගේ වැඩක් අසහන කහනකොට එන සනීපේ වගේ දෙයක් නැත්තම් තිබහට ලුණු අතර බොන වගේ දෙයක් ඉවරක් කරන්න බැරි දෙයක් කියන එක ලේස මාත්‍රයක් හරි තේරුණා නම් එයා වටපිට බැලුවොත් කවුරු හරි මේ කාමයාගේ ආදීනව වටහාගත්ත කෙනෙක් ලෝකේ ඉන්නවද කියලා ඒ කිනාට නම් හිතා ගන්න පුළුවන් වෙයි මේ මට විතරක් නෙවෙයි කාමයාගේ ආධිනව වැඩහිලා තියෙන්නේ තවත් අතරින් පතරින් තැන් තැන් වල කට්ටි ඉන්නවා ඉතින් ඒ කාමයාගේ ආධිනව වටහාගත්ත හැම දිනාම ආධ්‍යාත්මිකයි ආගමිකයි කාමයාගේ වටිනාකම ආධිනව තේරුම් ගන්න තු ආස්වාද පක්ෂය හැම දෙසාවෙලීම ජොලියට බරයි එහෙම නැත්නම් රැළට වැටිලා රැල්ලට රැල්ලට අහුවෙලා ඉතින් බල්ලෝ රැළේ යනවා වගේ යන જાතියක්. ඉතින් මේ දෙක අතර හොඳ වෙනසක් සමාජය දිහා බලනකොට තියෙනවා. යම් කිසි කෙනෙක් කාමයාගේ ආදීනවේ දැක්කන ඒක න ආධ්‍යාත්මික පැත්තට ආගමික පැත්තට එනවා. ලෝකේ කියන්නේ කාමයක්. ඒතර නික්මීමක අදහස් වචන ක්‍රියා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්න ඒකේන මේ කාමයේ පිළිබඳ ඇතිවෙච්ච නිස්සාර භාවය කාමයාගේ ආදීනව දැක්කට පස්සේ මේ ආදීනව දැක්ක පමණින් ඒ කාම ලෝකයේ මුලැමැදාක දක් ගන්න බෑ. මේ දැක ගැනීම අවශ්‍ය මූලික සාධකයක් බව හැබෑව. නමුත් ඊට පස්සේ ඒ කෙනාට පරතෝ ഘോഷය අවශ්‍යයි. පරතෝ ഘോഷය කියලා කියන කායින් හරි හරියට වචනේ එන්න ඕනේ. මේ කාමයන්ගෙන් වෙන්වීමට නම් රූප ධර්මයක් අනුගමනය කරන්න ඕන රූප මරණයක් රූප ධර්මයක් සරණ යන්න ඕන රූප කර්මත්තානේ ආශ්‍රය කරන්න ඕන කායනුපසනාවක් කරන්න ඕන කියලා කාගෙන් හරි පරතෝഘോഷය ලැබෙන්න ඕන ඒ ලැබෙනකොට අර කාමයාගේ ආදීනවයේ පිළිබඳ වැටහිච්ච ගතිය සංසාරේ බය දන්නා ගතිය කියලා මේකට කියනවා යෝනිසෝමනසිකාරය වශයෙන් එයාට ඇතුලින් ක්‍රියාත්මක වෙනවනම් අර පරතෝഘോഷයත් එක්ක මෙයා සමහර විටක කුසල ඡන්දයක් ඇති කරගන්නවා. මම මේ ලෝකෙම ඉන්න ගමන් හෝ මේ ලෝකෙන් අයින් වෙලා හෝ රූප කර්මත්තාන්ට හිත දාලා බැලුවොත් මොකද වෙන්නේ කියලා. හරිම අමාරුයි. එතකොට මේ රූප කර්මස්ථානට හිත දාපු ගමන් අපේ නිදර්ශනයක් වශයෙන් කියන අපේ නිස්සරණ වනේට ඇවිල්ලා මූලික උපදේශ ලැබලා කොට්ටයක් එලාගෙන කොට්ටේ උඩ වාඩි වෙලා අපි සමබරව වාඩි වෙලා හොඳට ලිහිච්ච සහැල්ලු ස්වරූපෙන් වාඩි වෙලා අපි මේ ඉන්න ඉරියව්වට හිත දාන. අමතෙන් ඉරියව්ව ඇතුලේ පේන ආස්වාද ප්‍රසආදයේ හිත දාන. එහෙම නැත්නම් ඉම්බි මැග්නෙම හිත දානවා. ඒ හිත දානකොට ඒ කෙනා ප්‍රතිපත්ති වශයෙන් තමන්ගේ අඹුවන් දරුවන් නිශ්චල චංචල දේපොළ රන් මිනි මුතු මුතු මැණික් හරකබාන අයින් කරලා තියෙනවා. නික්මිලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ අයින් කරපු දේ පොඩි සෙල්ලමක් නෙවෙයි මුළු ජීවිත කාලයක් හම්බ කරපු දේවල් චිත්තක්ෂණයකට හෝ හිතෙන් අයින් කරලා තියෙනවා. ඒවට කියනවා කාම ගුණයන් ගෙන් නික්මිලා. ඒකට කියනවා භා මේ භාවනා ලෝකේ නැත්තම් සාසනේ කියනවා වස්තුකාමෙන් එයා අයින් වෙලා. නමුත් ක්ලේශකාමය යණ යන තැන පිටිපස්ස යනවා. අර හැම දෙයක් ගැනම කල්පනාවට එන්න පටන් ගන්නවා හිතට. වස්තු කාම වස්තු නැත්නම් වස්තු කාමය අයින් කිරීම අපිට බුල්ඩෝසරයක් දාලා කරතයි. තල්ලු කරලා අයින් කරතයි. නමුත් ඉඳගත්තට පස්සේ ඒව පිළිබඳ වෙන අතීත මතක ඒව හරියට නඩත්තු වෙයිද පාලනය කරයිද කවුරු මොනවා වෙයිද වේයෝ කයිද මීයෝ කයිද කියලා මෙව්ව පිළිබඳ වෙන අදහස් වලට කියනවා ක්ලේශ කාම කියලා. කවදාකවත් කාම ලෝකේ ජීවත් වෙන කෙනාට වස්තුකාමී ජීවත් වෙන එකනට ක්ලේශකාමී කියන එක අඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ. ජීවත් වෙද්දිම වස්තුකාමී කාම වස්තුන්ගෙන් වෙන් වෙලා රූප කර්මස්ථානට හිත දාන කෙනාට විතරක් තේනවා මේ කාමයේ දෙපාරකින් අපිට බැට දෙනවා වස්තුකාම වශයෙන් එකක් බැට දෙනවා දෙක ක්ලේශකාම වශයෙන් බැට දෙනවා ඒක නිසා මේක කොහොල්ල බබත් එක්ක සෙල්ලම් කරනවා වගේ කොහොල්ල බබ අයින් කරන්න හැදුවට අත ගාන ගාන තැන අල්ලනවා ඒක නිසා මේ ක්ලේශකාමයන්ගෙන් වෙන්වීම අපි හිතපො නැති හතුරෙක් අපිට ඉස්සරහට එනවා. ඉඳගත්තට පස්සේ හැම කෙනාම හිතනවා මේ මට එක තැනක ඉන්න බෑනේ. මට අරමුණක හිත තියන්න බෑනේ. මට මේ අනික් අයට නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච වශයෙන් අර ක්ලේශකා වස්තුකාමයන්ගේ හැවණැල්ල හිතවිලි මාර්ගයේ හිතේ වැඩ කරනවා ඉතින් යා හිතන්නේ මේ මට විතරක් තියෙන එකක් කියලා. භවනා කරන හැම කෙනාම පටන් ගන්නකොට හිතන්නේ මේ හිතලවා කරදරේන එක අතීතයට හිත යන එක අනාගතයට හිත යන එක වස්තුන්ට හිත යන එක මේ ක්ලේශකාමය මගේම දුර්ලභමක් කියලා. කිසිම කෙනෙක් දන්නේ මේ ඉඳගෙන ඉන්න ඔක්කොටම එකම ලෙඩේ තියෙන කියලා. ඒක දැක්කට පස්සේ දැක ගන්න පුළුවන් නම් තේරෙනවා අම්මලියෝ කිව්වහම කියන්න වටිනවා කියලා. හැම කෙනාම හිතන්නේ මේ මට විතරයි මේ කරදරේ තියෙන්නේ මට තමයි මේ කොන්දේ අමාරු තියෙන්නේ මට තමයි මේ අතීතයට හිත දුවන ගතිය තියෙන්නේ මට තමයි මේ සද්ද වලින් කරදර වෙන ගතිය තියෙන්නේ කියලා අර ඔද්දල් වෙච්ච තුවාලේ වගේ තියෙන මේ හිතට මේ ක්ලේශකාම කරදරය වස්තුකාම වලට වඩා වස්තුකාම නම් කෙලින්ම හොම්බට දමලා ඉනවනේ මේක හොම්බට දමලා ඉනව නෙවෙයි මෙයා මල්ලෙන් ගහිල්ලක් කරනවා ඒ නිසා යෝගාවචරයා කියන සතා තාම ඒ අරමුණට ඕ ඉන්න ඉරියවට හිත ගිහිල්ලත් නැහැ. අර gedirin ගලෝප ගැලවිල තව ගැලවිලත් නැහැ. මැද මේ ක්ලේශකාමයන් එක්ක වැඩ කරනකොට දිලුවක් අතර හිර වෙලා වගේ යාර කියන්න කෙනෙකුත් නැහැ. මහලුකොට පැහිය වෙලා ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා. දැන් මේ අල්ලන්න දෙයක්වත් නැහැ. අල්ලන දේ අහුවෙන්නෙත් නැහැ. මේ දෙක මැද ඉන්න මනුස්සයාට මුළු ලෝකෙම hina වෙනවා. භාවනා පිස්ස භාවනා පිස්සයි. වටිනවා මොකද ලෝකයට හරීම ඔච්චමක් එක. කාමේ පිටිපස්සෙම උදේ ඉඳලා හැන්ද වෙනකම් පහඳින මුළු ලෝකෙම ජීවිතේම කාමයට ගත කරන මනුස්සයාට මේ නෙක්ඛම්මේ කියන එක පෙන්වන්න බැරි දෙයක්. එයා හිතන්නේ අනිවාර්යෙන් මේක බදාගෙන මේක අල්ලගෙන ඉන්න ඕනේ කියලා. ඒක නිසා මේ ආසියාකරේ වගේ රටක අපිට මේ පැවිද්දෙක් දකින්න හම්බුණාට එමන දැන් ගිහිගේ අතහැරපු යම් යම් ආජීවක නිකායන් ශ්‍රමණ නිකායන් භික්ෂුනිකායන් තිබුණාට බටහිර ලෝකෙ මේක නැහැ. බටහිර ලෝකේ තරම්ම කාමයේ අල්ලගෙන තියෙන්නේ කාම ලෝකෙ පැත්තේ විතරයි තියෙන්නේ. ඒක නිසා බටහිර මිනිස්සෙක් මෙහැවිලා දකින්නකොට මේ මිනිස්සයා ගිහිගේ අතෑරපු කෙනෙක් කියලා එයාට ඇති වෙන හැඟීම මෙවැනි අනිවාර්යෙන් පිස්සෙක් වෙනවා. නැත්තම් මොනද මේ මුළු ලෝකෙම කාම පිටිපස්සිය අධිමේ මිනිහා මේක අතහැරලා ඉන්නවා තියෙනවා තද්ද බල මානසික අසහනයක් තියෙන්න ඕනේ ඒක නිසා සියලුම භාවනා මේ ගිග්‍යතරුවත්ව භාවනා කරන අය සුද්ධ පිස්සෝ විදියට තමයි තේරුම් ගන්න. බැරි වෙලා හරි එයා දැක්කොත් ගිග්‍යතරපු සුද්දෙක් පුළුවන් නම් මරනවා. පෙන්වන්නම බෑ. කවදාකවත් ඒගොල්ලන් හිතන්න බෑ මෙච්චර ලස්සන පද්ධතිය දීලා තියෙන දෙයයන්ාසේ මපු ලෝකයක් තියෙදි මෙච්චර කාර් තියෙනවා යාන තියෙනවා වාහන තියෙනවා. මේකට පිස්සුත් දැන්නේ ගී ගැටල්ලා තියෙන කියලා මේ ආශය කරේ නැති පිස්සුනේ උන් ගී ගැතරේ ටෙමිසුන ගානක් නැහැ. මොන සුද්දෙක් ගී ගැතරලා ඉන්නවා දැක්කොත් හිතා ගන්න බෑ. ඒ තරම්ම කාම ලෝකයේට මේ නෙක්ඛම්මය තද බල උපණ්ඩනයක්, තද බල විහිළුවක්, තද බල අභියෝගයක්. ඒක අපේ හිතටත් එහෙම. Tamange හිතටත් එහෙමයි. ඒ ලෝකේ අයින් වුණාට අපේ හිත නැවතත් හිතවිලි වශයෙන් අර කාමයේ ඇසුරු කරනවා. කිලෝරක් නැතුව ඇසුරු කරනවා. අපි හිතුවේ නෑ මේ කාමයේ මෙහෙම කොහොල්ල ගතියක් තියෙනවා කියලා. අපි හිතුවේ අමාරුවෙන් උපයන්න ඕනේ කියලා. නමුත් ගලවන්න ගිය දවස් තමයි තේරෙන්නේ මේක කොහොමඩක්වත් ගලවන්න බෑ. එන්ජින් ඔයිල් ගෑවුනවා. මොනවා දැම්මත් හේතුවක් නැහැ. එදාට තමයි මේ රූප ලෝක ධර්මෙ නැත්නම් රූපයකට හිත දාන්න කිය එක තමයි දන්නේ අපි මේ ආශාවෙන් ඉතුරු කරගත්ත කාමයේ ගලවන්න කිය දවසේ තමයි මෙයාගේ තියෙන ඒ තෙල් කුණු ගතිය එහෙම නැත්නම් මේ කොහොල්ල ගතිය ඇලෙන ගතිය තේරෙන්නේ ඒකට තමයි අපි කියන්නේ දෙලොක් අතර හිර වෙනවා ඒ නිසා අපි කරන්නේ මේ කාම ලෝකේ ඉඳලා රූප ලෝකෙට යන්න හදනකොට මේ අතරමැදි හම්බෙන ක්ලේශකාමයේ දකින්නකොට අපි අර රූපේ ඊටාම දැඩිලෙස අල්ලගන්න හදනවා. එක්ක ආනාපානේ දැඩිලෙස අල්ලගන්න හදනවා. ඒ නිසා සමහරුണ്ട് මේ ආනාපාන සති භාවනා කරනකොට ඉසිගක්ක වෙනවා. මොකද ඒ තරම් පුම්බනවා. ඒ තරම් තල්ලු කරනවා මයින්හම වගේ එහාට අදිනවා මෙහාට අදිනවා එහාට අදිනවා මෙහාට අදිනවා. මේ අර ඇති වෙන සිතිවිලි වේදනා සද්ද නැතිකරන්න ආනාපානෙත් එක්ක කුරුට්ටු වෙනවා. කුම්බණ්ඩ හකුලන්න ගියාම ගෙම්බෝ වගේ. පිම්බීම හැකිලිම කරනවා. දක්මන් කරන්න ගියාම කොරවක් වගේ. බොර කකුල් බැඳගත්තා වගේ ඇවිදින්න හොඳට ඇවිදපු මිනිස්සයා. ඊයේ පෙරේද දවස් ටිකේ සක්මන් භාවනා ගැන කියවලා තියෙන වාර්තා ටික අරගෙන කියවන්න මේ සාමාන්‍ය ඇවිදිල්ල ඇවිදිනකොට නැති කිසිම ගාණක් නැති කීයක් අපහසුතා සක්මන් කරනකොට එනවද කියලා කොච්චර કૃතිමද කියලා ආනාපාන සති භාවනා කරන්න ගියාම නිකන් හුස්ම ගන්න මනසටත් ඒකවත් කරන්න. මොකද ඒ තරම් අර ගිහි ගිය අතහැරලා ක්ලේශ වස්තුකාම අතහැරලා ඇවිල්ලා ඒ ඇති වෙන ක්ලේශකාම අතහැරීම සඳහා අපිට හම්බෙලා තියෙන රූප කර්මස්ථානක අපි රූප කර්මස්ථානේ දැඩි කොට අල්ලනවා. ඒ දැඩි කොට අල්ලගත්ත නිසා ඒකට බාධාවක් ආවොත් ඒකට වෛර වෙනවා. මේ සාමාන්‍ය විතර හුස්ම ගන්නවත් බැරුව යනවා. ඉතින් ওই වේගිරි කන්දේ ඉන්න හාමුදුරු ඊට භවනා කරන්න ගියාම ඉතින් පොය දවසට එනවලු සෑහෙන පිරිසක්. ඒ සාංශ කමටහන් දීලා. දැන් අපි පොය දවසට පිරිස කියනවලු මේ ආස ආනමන සති භාවනා කරන්න. කට්ටි වාඩි වෙන්න. වාඩි වෙලා පහසුවෙන් ඉඳගෙන මේ හුස්ම දිහා බලන්න කියලා කියනවලු මේ මට දැන් ගමනක් යන දින ඕගොල්ලෝ මේ හුස් ආනාපාන සති භාවනා කරලා නහි වාගේ පිඹින්න යන්න බෑ කියලා එළියට යනවා. ඇයි මේ ආනාපාන කරන්න කිව්වම හාස් හෝස් හාස් හෝස් හාස් හෝස් ගාලා අර අල්ලන ඇල්ලිල්ල. ඉතින් ඒක පේනකම් එයා හිතන දැන් භාවනා හරි. ඇත්ත තමයි කතාව ඇත්ත. නමුත් මේකේ තියෙන අනිතු විපාකය තමයි මේ ආනාපාන සති භාවනා කරන සද්දයක් ආවත් ඒක පේන්නේ භාවනාවට හතුරෙක් සතියට හතුරෙක් ආනාපානට හතුරෙක් වේදනාවක් ආවත් හිතවිල්ලක් ආවත් මොකද ඒ තරම්ම දැඩි කරලා ආනපනේ අල්ලනවා. ඒක නිසා දවල් අහලා තියෙන ප්‍රශ්නාවලියේ කියලා තිබුණා මේ රූප කර්මත්තාන භාවනා කරනකොටත් අරමුණට දැඩිසේ ලෝභ කිරීම ඇති වෙනවා. අරමුණට කරන බාධා වලට දැඩිසේ ද්වේෂ කිරීම හට ගන්නවා. ඒ අතරේ නිින්දක් එනවා. ඒතර භාවනා ලෝකෙත් ලෝභේ තියෙනවා, ද්වේෂේ තියෙනවා, මෝහේ තියෙනවා. මේකට හේතුව මොකද? අපි ඒ තරම් බැට කාලා තියෙනවා කාම ලෝකේ. බැට කාලා තියෙනවා වස්තුකාමයෙන් ඒ වස්තුකාමයේ අයින් කරන්න ගියාම නොසිතූ නොවිරු විදිහට ක්ලේශකාමයේ බැට දෙනවා දැන් ක්ලේශකාමයේ නැති කරන්න අපිට තියෙන අරමුණ විතරයි නිසා අපි අරමුණ දැඩිසල්ලා ගන්න මේක සම්මගෙම හැම කෙනාගේම චිත්ත නියාමයක් මේ කෙනෙකුට දොස් කියනවා නෙවෙයි මේ චිත්ත නියාමයේ තේරුම් ගත්තට පස්සේ කෙනෙකුට දැනගන්න පුළුවන් මමත් මිනිස්සෙක් මටත් වෙන්නේ ඔය මිනිස්සෙ හිතේ තියෙන ස්වභාවය තමයි කිසිම කෙනෙකුට භාවනාවේදී ඔය කියන දැඩි කර ගැනීම හෝ එහෙම නැත්නම් මේ ක්ලේශකාමයන්ගේ බැටදීම නැති කෙනෙක් නැහැ ලෝකේ. හැම කෙනාම මේ මට ක්ලේශකාමයේ බැට දෙන හැටි විශේෂයි කියලා නව කතා කියන්න හදනවා. හැම කෙනාම සුවිශේෂ කරන ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් මට විශේෂින් පොඩ්ඩක් හම්බෙන්න බැරිද මේ විස්තර ටික කියන්නේ මොකද මගේ ක්ලේශකාම වැඩ කරන හැටි අල්ලපු දෙකකට වැඩිය වෙනස්. ඇත්ත තමයි. ඒක ප්‍රශ්නයක් නෑ නෝතක ප්‍රසිද්ධිය කිව්වයි කියලා. මේක මගේ පුද්ගලික දෙයක් නෙමෙයි මේ. මේක පොදු දෙයක්. මේ පොදු දේ මගේ කරගන්න ගියාම කොච්චර ප්‍රශ්න ඇති කරගන්නත් බලන්න. මෙන්න මේක විනිවිද දකින්න අමාරුයි. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් ඇති වෙන දේ ඇති හැටියට කියන්න බෑ. ඒකටම යනවා ගොඩාක් කාලයක් මේ භාවනා කරන ගමන් හොඳ විශ්වසනීය යෝගාවචර පිරිසකුත් එක්ක කමඨාන් සුද්ධ කරනකොට ගොඩාක් කාලයක් යනවා මේ වෙන දේ වෙන හැටියට කියන්නේ. මොකද හේතුව මේ රූපය නැත්නම් අපි ගන්න රූප කර්මස්ථානෙ කොච්චර දැඩි කොට ගන්නවද කියනවනම් අපිට එතනත් රාගයක් ද්වේෂයක් මොහයක් උපදිනවා. මේකට මම පොඩ්ඩක් තව එකතු කරන්න කැමතියි. දැන් අපි දන්නවා රූපේ ආනාපානය වුණොත් අපි කියන එකට ආනාපාන සති භාවනාව කියලා. රූපය පිම්බීම හැකිලිම වුණොත් අපි කියනවා මහසි භාවනා ක්‍රමය කියලා. මේ දෙකොල්ලත් ගහ ගන්නවා. ආනාපාන සති භාවනා කරන කට්ටිය පිම්බීම හැකිලිම කරන කට්ටියත් එක්ක ගහ ගන්නවා. මේ අරමුණු දෙකක් ගනින් කියලා කිව්වේ මොනවා හරි දැන් පිරික් කරනකොට ගල් කැට ගත්තත් මේ මුං ඇට ගත්තත් පොඩි දඩට ගත්තත් 1 2 3 කියලා ගණන් කරනකොට ඔලිදම ගන්න කියලා දෙයක් නැහැනේ. මුං ඇටම ගනින් කියලා දෙයක් නැහැනේ. ගල් කැටම කියලා දෙයක් නැහැනේ. කොයි එක හරි ගන්න පුළුවන්. ඒ වගේ රූප කර්මස්ථානයක් ගන්න ඕනේ කියලා කියනකොට ඒ ගන්න රූප කර්මස්ථානය කොච්චර අල්ලගෙන තියෙනවද මේ කර්මස්ථානාචාර්ය වරුන්. භාවනා කරන අය නෙවෙයි. ආනාපාන සති භාවනා කරන එකනට පිම්බීම ඇකිලිම බෑ. පිම්බීම ඇකිලිම කරන එකට ආනාපාන බෑ. මේ දෙකම වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කිව්වොත් බෑ බෑ බෑ වෙම බෑ. මේ අතර පංගු peeru බෙදන්න ඕනේ ಜಾති වේද බෙදන්න ඕනේ. මොකද දැඩි කොට ගැනීමේ දුර්ලභකමක් මෙතන තියෙනවා. ඉතින් කාට හරි එක තේරුම් ගන්න පුළුවන් නම් ඒක තේරුම් ගන්නේ කොහොමද? මම මේ බලන්නකොට ආනාපානේ පේනවනම් හොඳයි. පේන්නේ නැත්තම් ඒත් හොඳයි. ඒක පෙනෙන්න ඕන කියලා දෙයක් නැහැ. වෙනිච්ච දේ නොපෙනුනයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒක මේ නිමිත්තක් විතරයි. අරමුණක් විතරයි. කර්මස්ථානයක් විතරයි ඒ නිසා මේ ඔක්කොමලා නිසන් වලට එන කට්ටිය ආනපානේ කරන්න ඕනේ නැත්නම් ඔක්කොමලා පිම්බීම හැකිලිම කරන්න ඕනේ කියලා එහෙම කාටවත් කියන්න පුළුවන් ගතියක් නෑ ඒක නිසා මේ ආනාපානේ දිහා හිතනද ආනාපාන සතිය කියලා අපි ගමු වචනේ ආනාපාන සතිය සති සම්බොජ්ජංකම් බික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගාන පස්සේ වස්සක් ගන්න පස්සේ අපිට පුළුවන් නම් ආනාපාන සතිය වඩන්න නැත්නම් ආස්වාද ප්‍රසවාසයේදී බලන්න විවේකීව පේන හරිය බලනවා දිගනම් දිගයි කොටනම් කොටයි පේන්නේ නැත්නම් පේන්නේ නැහැ එච්චරයි මේ විවේක නිස්ෘතව විරාග නිස්ෘතව ආනාපානට රාගයක් ඇති කරන්නේ නැතුව නිරෝධ නිස්ෘතව මේ පේන ආනාපාන ගිවිගවි යද්දී ඔසක් ගන්න පස්සේ මේක ගෙවල දාන්න දීලා දාන අදහසෙන් ආනාපාන සති භාවනාව කරන්න ආනාපාන සතිය සතිය වඩන්න අපි කොච්චරක් මේක පුහුණු කරන්න වෙයිද කොච්චරක් වශී කරන්න වෙයිද කොච්චරක් සිද්ධි කරන්න වෙයිද කියන එක අමාරුයි තේරුම් ගන්න මොකද මේ කාරණාව විනිවිද පෙන්වන්න බැරි කාරණා. අපි මේ ආනාපානය හෝ පිම්බීම හැකිලිම ගන්නේ අඩේට විතරයි. එහෙම නැත්නම් නිමිත්තට විතරයි. කර්මස්ථාන විතරයි. අරමුණු කරන්න විතරයි. ඒක පේන්නේ නැහැ කියලා කිසිසේත්ම කනගාටු වෙන ගතියක් අවශ්‍ය කරන්නේ නමුත් ඒකෙන් අදහස් කරන්න එපා. එහෙම කනගාටු වීම රාජකීය අපරාධයක් කියලා. ඒ කාගෙත් හැටි. භාවනාවට බහින ඕනම කෙනෙක් අර අයින් කරපු කාමවස්තුන් ඇතිවෙච්චි නෑ කාම අයින් කරපු කාමවස්තුන් නිසා ඇතිවෙච්ච රික්තකේ පුරවන්න අපි දැඩි කරලා රූප කර්මස්ථානයක් අල්ලා ගන්න. ඒ රූප කර්මස්ථානේ හැලහැප්පුණොත් ඒ රූප කර්මස්ථාන වෙන එකකින් බාධා වුණොත් ඒවට හතුරු කරලා සලකන්නේ මොකද? මේ ගත්ත රූප කර්මස්ථානය බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ ඒකේ අනිත්‍ය භාවයේ දකින්න කියන එක අපි හිතන්නේ. ඒක තියලා නැති වෙන බව හුත්වා අභාවතා මේ තිබිලා මේ නැති වෙන බව පෙන්වන්නයි ආනාපානිය අරගෙන දීලා තියෙන්නේ. විපරිණාමතා මේ ගොරෝසුට තිබුණ දේ සියුම් වෙන බව පෙන්වන්නයි. එක පාට ආය ගොරෝසු වෙන බව පෙන්වන්නයි. ඒ නිසා මේ කාම ලෝකේ ඔක්කොමත් එක්ක ඕක පෙන්වන්න බෑ බුදුරජාන් වහන්සේ නිසා කාම ලෝකේ වෙනුවට එක අරමුණක් අරගෙන ඒකත් එක්ක බොහෝ වෙලා බලන්න කියනවා. ඒක සාක්කුවේ දාන gedරණ අදහසින් නෙවෙයි. අල්ලගෙන මම කියන අදහසින් නෙවෙයි. මේක විපරිණාමයට ලක් වෙනවා. මේක ඇතුව නැතුව යන ස්වરૂපයක් තියෙනවා. වෙනස් දෙයක් පාඩපත් වෙන ස්වરૂපයක් තියෙනවා කියලා මේක විවේක නිශ්චිතව විරාග නිශ්චිතව නිරෝධ නිශ්චිතව සග්ගාණ පස්සියෝ බලනවායි කියලා කියන්නේ ආනාපානය ඒ තරම්ම වශී කරනවා. විශේෂයෙන්ම ආනාපාන සතිය. මේ සතිය දිනු කරනකොට ගොඩාක් කල් ගියාට පස්සේ යෝගාවචරයට මේ දෙවෙනි මට්ටමේ නිස්සරණේ තේරෙනකොට සතිය කියන එකත් ඇතුව නැතු යන එකක්. ආස්වාසය කියන්නේ ඇතුව නැතු යන එකක්. ප්‍රසවාසය කියන්නේ ඇතුව නැතු යන එකක්. සමාධිය කියන්නේ ඇතුව නැතු යන එකක්. තියෙනකොට තියෙන බව දන්නව නැතිකොට නැති බව දාන්නව නම්. එයා ඒ කිසිම වස්තුවකින් හිට කරදර ගන්නෑ. එනකොට එන බව දන්නව නැතිකොට නැති බව දාන්න. ඒක සදාචාරාත්මකව දුර්ලභ හැසිරීමක් නෙවෙයි. මේක තමයි අමාරුම කොටස විශේෂයෙන්ම මම දැකලා තියෙනවා. මේ සමත භාවනාව කරන අය නැත්නම් සමත නිමිත්තක් වඩන කෙනා පුදුම විදියට අරමුණට බැඳෙනවා සතියට බැඳෙනවා සමාධියට බැඳෙනවා ඒ කෙනාට ඒ තමන් හිතන පතන පරිදි අරමුණ සාක්ෂාත්ුනේ නැත්තම් මුදුන්පත්ුනේ නැත්තම් හිතන පතන පරිදි සතිය ඉදිරිපත්ුනේ නැත්තම් සමාධිය ඉදිරිපත්ුනේ නැත්තම් සියදී විනාශා ගන්න අවස්ථාවල් ලියදෙනවා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ සියදී විනාශාගෙන තියෙනවා. මේ වස්තු භෝග නැතුණු නිසා නෙවෙයි, හරක බාන නැතුණු නිසා නෙවෙයි, ගේදොර වස්තු නැති නිසා නෙවෙයි, මේ ඉදිරිපත් කරගත්ත රූප කර්මස්ථානේ නැති වෙලා. ඒකට ඇති කරගත්ත සතිය නැති වෙලා. ඒකට ඇති කරගත්ත සමාධිය. ඒ තරම්ම අල්ලනවා. ඒ නිසා මේකට කියන්න පුළුවන් මම දන්නේ කට්ටිය භාවනා නතර කරලා gedera ඇයිද කියලා. මේකද කියන්න බලන ලෝකෙ තියෙන දරුණුම ඇබ්බැහිය කුඩු ගැහුවට වැඩිය හපං බොනවට වැඩිය හපං ඉස්ත්‍රි දුර්තයට වැඩිය හපං සූදු කෙල්ලනට වැඩිය හපං භාවනා කරන්න ගියාට පස්සේ අපි මේ රූප කර්මස්ථානයේ අල්ලන ඇල්ලිල්ල රූප කර්මස්ථානයේ මුල් කරගෙන ඇති කරන සතියට තියෙන බැඳීමක් සමාධියට තියෙන බැඳීමක් ගත්තාම මට කියන්න පුළුවන් පුද්ගලික අත්දැකීමෙන් මෙතනදී රූප කර්මස්ථානියත් සමාධියත් වෙනුවට සතියට ඇති වෙන බැඳීම නම් සෑහෙන දුරට අතපත ගාලා අපිට හැසිරෙන්න පුළුවන්. රූප කර්මස්ථාන බැඳීමක් ඇති වුණොත් සමාධියට බැඳීමක් ඇති වුණොත් නම් පශ්චාත්තාප වෙනවා. ඉතින් මේක කියලා දෙන්නකොට දැන් භාවනා කරන කණ්ඩායමේ දැන් අපි තුන්වෙනි දවසේ කියන්නකෝ කාට හරි කිව්වොත් එහෙම ආනාපාන දැන් මට බේනවා ආනාපාන ගෙවීම පවතිනවා ඒක නිසා ඒ ගෙවෙන පවතින හොඳයි කියලා තව කෙනෙක් හිතුවොත් එම් නෑ ආනපන පේන්නෙම නැත්නම් ඊටත් හොඳයි කියලා පටන් ගන්නකොටම බබා පිටින් විසිකරොත් මොකද වෙන්නේ? එතෙන් ආපු කෙනාට නම් මේ බණ තේරෙනවා. එතෙන් ආපු නැති කෙනෙකුට සමූහයක් වශයෙන් හසුරුවනකොට ඉතින් කෙනෙක් අහන්නේ ඔච්චරම ගෙවෙන එක බලන්න ඕන නැතිනම් ගන්න දේට පමහරිදී. උන්නෝක තමයි සාමාන්‍ය තර්කණිය අපේ හිතේ තියෙන. මේක පොඩි නෑ බටහිර ලෝකේ හෝ ආශ්‍යා කරේ මොන විදියෙන්වත් මේක අල්ලන්නේ ආනපානෙ ඇරගෙන ගෙවම් කරන එකත් නොගිනම හිටීමත් සම්පූර්ණ දෙකක්. ඒක නිසා යෝගාවචරයට මේ කාම ලෝකයක් වස්තුකාමයක් ක්ලේශකාමයක් දුරුකරනද මේ ආනාපාන ඉස්සර කරගන්න පුළුවන් උනායි කියලා කියන්නේ විශාල ගලක් පෙරලන්න අපි පුංචි ගලක් අඩේට ගන්න. අඩගෙන දිග වාංගුවක් දාලා අල වාංගුවක් දාලා උස්සනකොට අර ගත්ත අඩේ හෙල්ලෙන්නේ නැත්නම් අර විශාල ගල අර දිග ආන දිග රිටේ ප්‍රමාණයට මහගලක් පෙරලන්න පුළුවන්. බුදුචාන්සේ මහගල වශයෙන් මෙතන පෙන්නන්නේ කාම ලෝකේ වස්තු කාමයේ කාම ගුණ ඊට පස්සේ අපි අර අරමුණ අල්ලනවා. ඊට පස්සේ මේ අල්ලපු අරමුණ නැත්නම් මේ අඩේ මේක නිමිත්ත කියන්නේ අරමුණ කියන්නේ මොනවා කිව්වත් මේක ගෙවෙනකොට ඒ අල්ලගත්ත අඩේ ඉල්ලගෙන තියාගත්ත නිමිත්ත ආරම්මණය ගෙවෙනකොට ඒකට අනිත්‍ය සංඥාව පහල කළා මේක හොඳයි. මෙතන මේ මේ අර විශාල වැඩේකට ගත්ත මේ අඩේ පවා ගෙවෙන සුළුයි, ඡය වෙන සුළුයි, වැය වෙන සුළුයි. ඒකට කලබල වෙන්න එපා. මේක දිහා බලන්න ඕනේ කියන එක තමයි මම මේ මතු කරලා දෙන්න හදන්නේ අමාරුයි තේරුම් ගන්න. කිසිම කෙනෙකුට අමාරුයි අරමුණ දිහා බලනකොට ඒක ගෙවෙන බලන්න, ගෙවෙන හැටි දකින්න. මොකද හේතුව ඒක අපි ගත්තේ අර විශාල බරක් අයින් කරන්න. ඉතින් ඒක නිසා අපිට බරක් අයින් කරන්න ගත්ත මේ අඩේ මේ ආරම්මණය මේ ආලම්බණය මේ නිමිත්ත ගෙවෙනකොට ඒකට අනුග්‍රහ කරන කාටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ල හයියෙන් හුස්ම ගන්න යනවා, එක්ක හිත නින්දර වට ගන්නවා, නැත්නම් සැක උපදවනවා. නිසා හිතන්න කාට හරි පුළුවන් උනායි කියලා මෙහෙම ඉඳලා කමඨාන සුද්ධ කරලා දහස්වර මේ සංනිවේදනය කරගෙන අර විදිහට ගත්ත අරමුණ පවා ගිවන් වෙනකොට ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් කියලා අනුග්‍රහ කරන කරන ගියාම ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා පොතේ දීලා තියෙනවා. ආනාපානී අවස්ථා තුනක් තියෙනවා. ගොරෝසු ඕලාරික අවස්ථාව, මධ්‍යම අවස්ථාව, සුකුම අවස්ථාව කියන. මේ මහා කන්ද අර කාම ලෝකේ අයින් කරන්න ඉදිරියට ගත්ත ආනාපානේ දේශ ඒක වෙනස් වීම වලට ඉඩ තියලා අනිච්ච සංඥාවෙන් බලන්න හිටියොත් මේ පිළිවෙලටම නොවෙන්න පුළුවන්. නමුත් ගොරෝසුර තිබෙච්ච එක සියුම් වෙලා නොපෙනී මට්ටමට යනවා. ගියාට පස්සේ Tamanට තේරෙනවා දැන් කාම ලෝකයේ තිබුණු වස්තු වස්තුකාම ක්ලේශකාම නිසා ආපු දැවිලි තැවිලිත් නැහැ. ආතතියක් නැහැ, අසහනයක් නැහැ. ආනාපානය රැක ගන්න බලා ගන්න තිබුණු අත්‍යතියක් දැවිලි තැවිලිත් නැහැ. දැන් ඒ වෙනකොට හිස් තැනක් තියෙනවා. දැන් ඒ වෙනකොට තීන දෙය කියන්නේ අරූපය තියෙනවා. දැන් රූප කර්මස්ථානයේ ගිවන් කෙරුවා. අපි මෙහෙම කියමු කාම ලෝකයේ ගෙවම් කරන රූප රූප කර්මත්තානේ අඩේට ගත්තා දැන් රූප කර්මත්තාන ගෙවම් කරා ගෙවම් කරාට පස්සේ දැන් තියෙනවා අරූපය අපිට මේකට කියතේ ආකාශය කියලත් මේකට කියනවා මේ ආකාශයට හිත ගියාට පස්සේ අර ගොරෝසු කාම ලෝකයේ ඉඳලා ගොරෝසු ආනාපානේ ඉඳලා මධ්‍යමාන පාණ්ඩ කියලා සියුම් ආනාපානේ දක්වා මුළු එකම හොඳට සතියෙන් දකින්න කෙනාට නම් හිතා ගන්න පුළුවන් මේක භාවනාවේ தত্ত্বයක් කෙලෙස් අඩු සත්‍යයක් කියලා. නමුත් බොහෝ දෙනෙකුට මේ පාළු තැනට ගිහාම අන්ත දෙකක් පේන්න ඉඩ තියෙනවා. එකක් තනි පාළු එපා කරන බය එලවන සුළු රැහෙන් තල්ලු වුණා වගේ ගතියක්. එහෙම නැත්නම් මේ අරමුණු කාම අරමුණු අයින් කරන්නේ ආනාපානිය අයින් කරලා ගත්තේ මේ හුදකලාවට දැඩි ආශාවක්. මෙන්න මේ தত্ত্ব දෙකෙන් එකකට වැටෙනවා යෝගාවචරය. එක්ක මේ හුදකලාවට මේ ඇතිවෙච්ච හිදසට මේ ඇතිවෙච්ච විවේකයට දැඩි ආශාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේක හරි බය එලවන සුළු අරමුණ නැති සතියක් නැහැ කියලා හිතලා සමාධියක් නැතුණයි කියලා හයියෙන් උස්ප ගන්න යන කලබලකාරී තත්ත්වයක් ඇති වෙන්නත් ඉඳිනවා. ඉතින් යෝගාවචරය මෙතෙන් ගියයි කියලා අපි හිතමු හිත වෙනකොට තවත් ඔයතරතුරු එන්න පටන් ගන්නවා. සෑහෙන ගන්නකොට දෙන්න යන්න පුළුවන්. ඒක පුංචි දෙයක් නෙවෙයි වටින දෙයක්. ඒ ගියාට පස්සේ මේ ආනාපානෙන් මම පටන් ගත්තා. පණින් මුලින් මුලින් මට දිග ආශ්වාස ප්‍රශ්වාස වැටුණා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ ආශ්වාස ප්‍රශ්වාස වටහුණා. ඊට පස්සේ මට ඊටාම සියුම් නැත්නම් සූක්ෂම නැත්නම් අති සූක්ෂම නැත්නම් සූක්ෂමතර ආශ්වාස ප්‍රශ්වාස වටහුණා කියවට දැන් යෝගාවචරය බුදුජානන වහන්සේගේ දක්ෂකමට කාම ලෝකේ ගෙවම් කළා, රූප ලෝකේ ගෙවම් කළා. දැන් අරූපෙට නැත්නම් අවකාශයට දක්කලා තියෙනවා. දැන් මේ යෝගාවචරයකට දක්වන ප්‍රතිචාරය කොහොමද? ඒ විවේකයට ඊටාම දැඩිශී කැමති කරනවද? එහෙනම් බය වෙලා චක්කු තක්කුමුක් වෙලා සහලවල දඟල වෙලා කලබල වෙලා ඒකට බය වුණාද කියලා ඒ යෝගාවචරයේ වාර්තාවේ ඊටාමත්ම කලාතුරකින් තමයි යෝගාවචරය ලියන්නේ. ඒ මොකද හේතුව ඒක හැම වෙලාවෙම අරුම දෙයක්. ඒක හැම වෙලාවෙම පෙර නොවිසු නොඇසු නොවිරු දෙයක්. ඒක නිසා යෝගාවචරය තේරෙනවා දැන් මම අර ලන්දක් අස්සේ කරවලේ වැස්සේ මේ කුඩල්ලෝ ඉන්න සර්පෝ ඉන්න තැනක රිංග රිංග ගිය කෙනාට දැන් බෙල්ලෙලියක් හම්බ වෙලා. දැන් මට හොඳට හිටගෙන යන්න පුළුවන් තැනක් ඇවිල්ලා තියෙනවා. මේක කවදාකවත් මම හිතුවේ නැහැ. භාවනා කරනකොට මම හිතුවේ නැහැ මේ වගේ වෙල්ලෙලියකට කල්ලෙලියකට එන්න පුළුවන් වෙයි කියලා. ආවට පස්සේ යෝගාවචරයට ওই අන්ත දෙකෙන් එකට වැටෙනවා. එක්කම දැඩි මනාපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් දැඩි සැකයක්, බයක්, චකිතයක් ඇති වෙනවා. ඉතින් මේ දේ යෝගාවචරය හෙලි කරන්නේ නැත්තේ මොකද? එයා ඒක තාම විනිවිදලා දැකලා නැහැ. කාම ලෝකයේ තියෙන දර්ථයන් එක, කාම ලෝකයේ තියෙන ආසානයන් එක, කාම ලෝකයේ තියෙන දැවිලි තැවිලිත් එක්ක ආතතියත් එක්ක මෙතන ආතතිය අඩුයි. මෙතන එල්ල කරන්න අරමුණකුත් නැහැ. ඒ වගේම මෙහෙවීමකුත් නැහැ. යෝගාවචරයට පේනවා ට්‍රැෆික් ජෑම් එකේ හිටපු මිනිස්සෙක් ඒක පාරට පාර හම්බෙලා තියෙනවා. පේන ටික හරිය වාහනයක් නෑ දැන් යන්න පුළුවන්. ආන්නේ වගේ අවකාශයකට ගියාට පස්සේ රූපානමේතන් නිස්සරණ යදිනම් අරූපං රූප ධර්මයාගේ නිස්සරණයක් දැන් සිදුවලා තියෙනවා. එතකොට යාට අරූපය පේනවා, අවකාශය පේනවා. මේ අවකාශයට හැම කෙනාම මධ්‍යම ප්‍රතිපදාවෙන් ක්‍රියාත්මක වෙන්නේ එක්කෝ එකට රුචියක් දක්වන එක අරුචියක් දක්වන මේ දෙකම ලෙඩ මේ දෙකටම යන්නේ නැතු යෝගාවචරය මැදට ගන්නවා කියන එක ඒ යෝගාවචරයට ඕනවත් බෑ. යෝගාවචරයට ඕන වුණත් බෑ. ඒක එක එක වෙලාවලට එක එක දේවල් සිද්ධ වෙනවා. ඒ යෝගාවචරයට කළ හැකි එකම අනුග්‍රහය. මේ විනිවිද දකින්න බැරි දේ විනිවිද දැක්කා නම් මට මේ විදිහට ආශ්‍රව ප්‍රසවාස ගෙවන් විවි ගෙවන් විවි ගෙවන් විවි යනකොට මට විවේකයක්ද දැනුනේ පාළුවක්ද කියලා දෙක එකක් කියන්න මට පිරිච්ච ගතියක්ද දැනුනේ අසරණ ගතියක්ද දැනුනේ. ඒක හුදේකලාවක්ද එහෙම නැත්නම් මං කොංගුණා වගේ වැටෙනවද කියලා මේ දෙක එකම අත්දැකීමට දෙන්නෙක් දෙන අර්ථකථන. සමහරෙක් කියන මේක හුදේකලාව කියලා සමහරෙක් කියනවා පාළුවේ කියලා. සමහරෙක් කියනවා මේක පිරිච්ච ගතියක් කියලා සමහරු කියනවා බයිතන තචක්. සැකයක් තයිතනක් කියලා. සමහරෙකුට ඒක විවේකයක් සමහරට අන්තිම අවිවේකී කොන් වෙච්ච තත්ත්වයක් මේ දෙක තේරුම් අරගැනීමේදී මේ ලෝකයා ක්‍රියාත්මක වෙන ආකාරය බැලුවොත් ලෝකයා පාළුවට බයයි තනි වෙනවට බයයි අඳුරට බයයි ඒක නිසා අපි දහසකුත් එකක් කරුණු කාරණා සලසගෙන තියාගෙන ඉන්නවා නිතරම කවුරුත් එක්ක කතා කර කර ඉන්නවා එහෙම නැත්නම් නිතරම රැයටත් ලයිට් දාගෙන හැන්ද වෙනවට බයයි. අඳුරු වයසට යනවට බයයි. ලෙඩ වෙනවට බයයි. ඒ මොකද අපි මේ හුද්දකලාවට වෛර කරන එක තමයි සංසාරේ කියන්නේ. හුද්දකලාව අඳුරන්නේ මුස්පේන්තුවක් විදිහට. හුද්දකලාව අඳුරන්නේ කම්මැලිකමක් විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේට 84000ක් ධර්මස්කන්ධ දේශනා කරන්න ඕනේ. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ඉතාමත්ම වටිනා දේ විදිහට පෙන්වන මේ හුදකලාව පෘථග්ජනයට පාළුවක් මුස්පේන්තුවක් රැහෙන් අයින් වීමක් කොම් වීමක් එමන්නම් බය එලවන දෙයක් නම් ਸਰවචනාංශයේ කියනවා මේක පිරිච්ච ගතිය මේක සාසන සම්පත්තිය මේක ක්ෂණ සම්පත්තිය කිය මොනම තාලෙන් කිව්වත් පේන්න තියෙන්නේ මේ පාළුවේ තනිකම ඉන්නකොට මොන ක්ෂණ සම්පත්තියක්ද පාළුව දේවනත් කරලා උඹ නාඩම් උලලේනෝ කියලා වගේ මහා උලලේ දෙකන්නට වගේ තමයි ඒ වෙලාවට වැටෙන්නේ. උලලේනට කියනවා උඹටත් එක්කටයි මම මේ පැල් කවිය කියන්නේ උඹට පියාටොයි මට පැල් පතයි තියෙන්නේ උඹ නාඩයි ඉතින් මම උඹටත් එක්ක සින්දු කියන්නම් කියලා ගුණදාස කපුගේ ඒ උලලේනගේ අඬ නගනවා. හුඟ දෙනෙක් ඒ උලලේනගේ අඬයි මේ හුදේකලාවයි දෙක පටලවාගෙන තියෙනවා. මේ ඝණයා කෙරේ බැඳිච්ච කුලයා කෙරේ බැඳිච්ච ගිහියා කවදාකවත් විවිකේ අඳුරන්නේ නැහැ. විවිකේ අඳුරන්නේ නැහැ විතර නේ. ඌ දෙන්නෙත් නැහැ කාටවත් විවිකෙන් ඉන්නේ. කොහොම හරි SMS එකක් හරි අරින්න. ටෙලිෆෝන් හරි කරන මොන විදියෙන් හරි අවශ්‍යනවා. ඉතින් අවශ්‍යපු එකේ සාපෙට තමයි ඉඳගත්තට පස්සේ විවේකයක් හම්බ වෙන්නේ නැහැ. අර අකුසල කර්මනේ. හම්බෙච්ච විවේකයටත් දැනගන්නේ මුස්පීන්තුවක් කියලා. පාළුවක් කියලා. කම්මැලිකමක් කියලා. රැහෙන් තල්ලු කරයි කියලා. කවදද අපිට ඒක විවේකයක් කරගන්න පුළුවන් වෙන්නේ. කවදද අපිට ඒක පිරිචිගතියක් කරගන්න පුළුවන් වෙන්නේ. කවදද අපිට සම්පත්‍ති කරගතියක් කරගන්න පුළුවන් වෙන්නේ. කවදද අපිට ඒක ක්ෂණ සම්පත්‍තියක් කරගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි එකම දෙයට දෙන්නෙක් දක්වන මේ ආකල්ප දෙක නිසා ඒ පාළුවක් කිය කිය හිටපු කම්මැලිකමක් කියපු හිත දෙයට උදකලාවක් කියන්න විවේකයක් කියන්න යෝගාවචරය බහතෝරන දවස ආර්ය ලෝකයට බහතෝරන දවසක්. අපි තෝරලා තියෙන්නේ පාළුවක් කියන්න, කම්මැලිකමක් කියන්න, නීරසකමක් කියන්න, රහෙන් තල්ලුණයි කියන්න, නදකින් නොපතන් කියන්න. බුද්ධ ආදී උත්මන්නාන්සට උන්නාන්සලා මේකට කියන්නේ මේක විවේකය, මේක උදකලාව, මේක ක්ෂණ සම්පත්තිය, මේක සාසනික සම්පත්තිය. ඒක නිසා සරුවචනාංශය සඳහන් කරනවා පෘථග්ජනයා යම් කිසි දෙයක් ඇත්තේ කියන්නේ නම් ආර්ය විවහරයේ ඇත්තේම නැත. ආර්ය විවහරයේ යමක් ඇත්තේ නම් ඇත්තේ කියන්නේ නම් පෘථග්ජනයට ඒක ඇත්තේම නැත. ඒ තරම්ම මේ රූපයෙන් අරූපයට යනකොට ඒකට දක්වන ආකල්පයේදී පුද්ගලයා පොල් කටු හිලෙන් ඇදලා ගත්ත ගැරන්ඩියෙක් වාගේ ආකල්ප වල පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. කිසිම කෙනෙක් ඒකට කැමති නැහැ. ඒගොල්ලන් ඕන යන පරණ පුරුදු හන මිටියමයි. ඒ රුචි අරුචි කණ්ඩිකමයි. ඒ පෞරුෂත්වයමයි ඒ කෙනාට කද්දාකත් නිවනක සුළඟක්වත් නැහැ. අනුගානේ හොල නිවනක් තියා අරූප ලෝකයකට සම්බන්ධයක් නැහැ. එනිසා භාවනා කෙරුවොත් අන්දර මට හිතෙන හැටි ප්‍රතිපන්න 100 200ක් විශ්වාසයි. නමුත් කවුරුත් අදහන්නේ කවුරුත් ඒකට අනුග්‍රහ කරන්නේ ඔක්කොමලා හිතන්නේ ඒක ඕනියමක් කියලා. ඔක්කොමලා හිතන්නේ ඒක පාළුවක් කියලා. මේක නොදකින් කියලා. ඉතින් ඒ නොදකින් කියපු සාපේ නිසා ප්‍රතිඵල Tamanට ලැබෙන්නේ නැහැ. නැත්නම් මේ එලිපත්තට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රතිඵල එලිපත්තට ඇවිල්ලා තියෙනවා ඒ අඳුරන්නේ නැහැ. ඒ නිසා මේක විනිවිද පෙන්වන්න දකින්න ඉතාම අමාරු දෙයක්. ඒත් මේ ධාව නිවනට ගිහිල්ලා නෙමෙයි. මේ නිවනට යන්න ඉස්සලා තියෙන දෙවෙනි කඩේම් පරීක්ෂණය තමන්ට ජීව රූප කර්මස්ථානය දැක දැක දන දන ගෙවම් කරාට පස්සේ ඇති වෙන தත්ත්වෙදී මේකට ඇලෙන්නෙත් නැතුව ඒකට ගැටෙන්නෙත් නැතුව ඒ විවේකය හෝ අවිවේකය දෙක සංසන්දනාත්මකව එකිනෙකට එකිනෙක ප්‍රත්‍යুৎපන්න වෙලා එකිනෙක එකිනෙකට සාපේක්ෂ බව තේරුම් අරගෙන මේක දහස්වර කරලා මේකට උහුරු කළොත් තමන්ට තේරෙන්න වෙනවා එක තැනකදී යන්න පුළුවන් වෙනවා මේක හුරු කරන්න නම් මේක වශී කරගන්න නම් මේක සිද්ධි කරගන්න නම් හිතාමතා කය හොල්ලන්නත් එපා හිතාමතා වචන කතා කරන්නත් එපා හිතාමතා හිතන්නත් එපා සම්පූර්ණ සිද්ධ වෙන දෙයට වෙන්න ඇරලා වර එක ඒක ඇවිස්සෙනවා වර එක ඒක සංසුන් වෙනවා මෙන්න මේ සංසුන් වීම සහ ඇවිස්සීම දෙන්නට දෙන්න සාපේක්ෂ බව මේක තිබුණොත් මේක වෙනවා මේක තිබුණොත් මේක වෙනවා කියලා මේ දෙනගේ සාපේක්ෂ භාවය මම ස්වාමිත්වයට මම වශී කරගත්තයි කියලා කියන ওই දෙකේ එකටවත් සැලෙන්නේ නැහැ. ඇවිස්සුණයි කියලා සැලෙන්නේ නැහැ. මොකද ඇවිස්සුණොත් ඔයා තැම්පත් වෙනවා නිකම්ම තැම්පත් වෙනවා. තැම්පත් උනා කියලා ආඩම්බරයට ගන්න ටිකකින් ආය ඇවිස්සෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා මහ කැලයක් මැද තියෙන ඊටාම නිසල විලක් අරගත්තොත් කවුරුහරි ගිහිල්ලා එබිල බලනකොට ඒ නිසල විලේ වතුර එකම කැටපත වගේ තියෙන නිසා මූණට එබිල බලන මූණ පේනවා. ඒ වගේම එහා යුරේ ප්‍රතිබිම්බය හොඳට පේනවා. වැවේ අඩිය හොඳට පේනවා. මේකට අපි කියනවා නිසල විලක් කියලා. ඉතින් ඒක අපි හිතනවා මේක කණ්ණාඩියක් වගේ ආදාසයක් වගේ අපිට මුඛ නිමිත්ත බලන්න පුළුවන්, ඉවුර බලන්න පුළුවන්, අඩිය බලන්න. නමුත් අපිට බලාපොරොත්තු වෙන්න බැරි විදියට ඕකට කොලයක් වැටෙනවා. කොලයක් වැටිච්ච ගමන් මේක කැළඹෙනවනේ. කැළඹුණාට පස්සේ අර නිමිත්ත හෙල්ලෙනවනේ. ප්‍රතිබිම්බේ විකෘති වෙනවනේ. විකෘති වෙච්ච ගමන් අඬන්න පටන් අරගත්තොත් අයියෝ මගේ මූණ කැත වුණා. එහෙම නැත්නම් ඒකට යූර හොදාගෙන ගියා කියලා. එහෙම නැත්නම් යට වැවේ අඩිය කැළඹුණායි කියලා. නෑ එහෙම එකක් නෙවෙයි වෙලා තියෙන්නේ. මතු පිට විතරයි කැළඹිලා තියෙන්නේ. ආයෙ කොලයක් වැටෙන්නේ නැත්නම් එයා එයා විසින් මේක තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට ආයෙ මොන පේනවා. නමුත් ආයෙත් ඉඳපුවම කොලයක් වැටෙනවා. ඉතින් මේක දිහා බලන ඉන්නකොට තේරෙනවා නම් වතුරේ ස්වභාවය තමයි සමතලෙ. ඒක කොලයකින් නැති කරන්න බෑ. කොලයක් වැටුනට වතුරේ සමතල ස්වභාවය නැති කරන්න බෑ. පොඩි රැල්ලක් ඇති කරාට වතුරේ තෙත ගතිය හෝ සමතලයක් ඇති කරන එක මේ පුංචි කෙලෙසකින් නවත්තන්න බෑ. ඉතින් මොකටද මේ කොලයක් කරන්න කියලා අඬන්නේ? ආයෙකොල්ල වැටෙන්නේ නැත්තම් මෙයා සම වෙනවා. ඒකට මම තටමඬ ඕනේ නැහැ. මම මෙනෙහි කරන්න ඕනේ නැහැ. මම භාවනා කරන්න ඕනේ නැහැ. ඒක නිසා යෝගාවචරය එතෙන් ගියාට පස්සේ සීල විතරක් නෙවෙයි, කය වචන දෙක විතරක් නෙවෙයි. හිතෙනොත් මේකට ආඩම්බර වෙන්නෙත් නැතුව, මේක න කනගාටු වෙන්නෙත් නැතුව යෝගාවචරයට පුළුවන් නම් මේක දෙස බලානින්න ඒක ඉතින් බුදු හිතක් වගේ තමයි. තමයි හැබැයි බුදු හිතට කිට්ටු කරලා නැහැ. එතකොට යෝගාචර කියනවා මේ යමක් මම හිත කරදර ගන්න ඕනේ. හිතාමතා කරන දේවල් වලට විතරයි. දැන් මෙතන සියල්ලම බොහොම සිද්ධි බහුලව සිද්ධ වෙනවා. හැබැයි එකක්වත් මම හිතලා කරන දේවල් නෙවෙයි. ආනාපානෙ මතු වුණොත් මං ආනාපානෙ බලන්නම්. දැන් නැහැ. ඒ වෙනකොට සද්ද එනවා යනවා. වේදනාව එනවා යනවා. හිතුවිලි එනවා යනවා දරා ගන්න පුළුවන් නම් මේක දේශ බලාන හිටියොත් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ නතර වෙන දෙයක්. එන්නේ යන්න. මේ දේ ආපුදේ යනකම් බලන්න බැරි නොයවසන සුළු ගතිය නිසායි අපි හිත කරදර ගන්න. ඒ නිසායි අපි චිත්ත පීඩා ගන්න. ඒ නිසායි අපිට ආතතියක් එන්නේ. ඒ නිසා මේ යම් සිද්ධියක් මතුණා නම් ස්වයන් සිද්ධව ඒක නිසා හේතුඵල නිසා. ඒක නැති වෙනකම් බලාගෙන ඉන්න පටන් අරගත්තට පස්සේ ඒක නැති වෙන එකට නැති වෙනකොට අපි නැවතත් අරූප ලෝකෙට යයි. මතු වෙනකොට අපි ආයෙත් එක්ක කාම ලෝකෙට යයි. එක්ක නැත්නම් ඇඟුම්බර තැනකට යයි. නමුත් මේ සියල්ලම මම නෙවෙයිනේ. මගේ නෙවෙයිනේ. මගේ ආත්මේ නෙවෙයිනේ. ඒ මොකද මම චේතනා කරලා නෙවෙයිනේ. මම සචේතනිකව නෙවෙයිනේ මේ කරලා තියෙන්නේ. අසංස්කාරිකව නෙවෙලා තියෙන්නේ. ආන්න මේක දිහා බලලා ඒ අසංස්කාරික බව ඒ අවිඥානික බව ඒ අචේතනික බව යෝගාචර දකින්න පුළුවන් නම් එයාට තේරෙයි මම සචේතනිකව සවිඥානිකව සසංකාරිකව මොනවා නොකරත් ලෝකයක් තියෙනවා ලෝකේ දිවනවා මේකට හිත කරදර ගන්න නැතුව ඉන්න එක තමයි බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන්නේ ඒ හිත කරදර ගන්න නැති එක මම දන්නේ නැත්තම් එහෙම නැත්තම් මම මේකට ලෑස්තිලා ගියේ නැත්තම් කවුදෝ සද්ද කරනවා කියලා මේ කේන්ති ගන්න ඒ වහිනවයි කියලා මෙහි කේන්ති ගන්න. ඒ කහිනවයි කියලා මෙහි කේන්ති ගන්න. ඉතින් මං කෑ මං කේන්ති ගත නැද කහිනක කහිනව වහිනක වහිනවා. අන්තිමට මගේ පෙට්‍රෝල් විතර පිච්චෙන එක විතරයි වෙන්නේ. ඉතින් මේක ඇහුණට නැහුණා වගේ ඉන්න කියලා පුත්‍රජානනාචි අපිට පුංචි ඉඟියක් දෙන්න. මේ පෙනුනට නොද ඇසතේ නමුත් නොදැක් පොට්ටෙක් වගේ හිටපන් කියලා. ඇහිච්ච එක ඇහිච්ච මට්ටමේ නතර කරපන්. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මම බැලුවනම් තමයි. බලලා නෙමෙයි මේ පෙනිලා. ඉතින් කාටද පුළුවන් භාවනාදී බලන දේ සහ පේන දේ අතර වෙනස දකින්න? අහන දේ සහ ඇහෙන දේ අතර වෙනස දකින්න. ගන්න හුස්ම සහ ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලන්න. හිතන හිතවිලි සහ හිතෙන හිතවිලි දිහා බලන්න. කොච්චර ගැඹුරකට යන්න ඕනද කියලා බලන්න භාවනාදී බුදුරජාන් වහන්සේ සාසනට එකතු කරපු අලුත් පරිච්ඡේදය කියව ගන්න. මේක බලන්න අමාරුයි. මොකද හේතුව අපේ හිත නිට්ටරම කාමෙන් ආතුර වෙලා මගේ කාමේ නැත්තම් අපේ කට්ටියගේ කාමේ. මේ දරුවන්ගේ සුභ සිද්ධිය, අම්මා තාත්තගේ සුභ සිද්ධිය, රටේ සුභ සිද්ධිය, ආගමේ සුභ සිද්ධිය කියලා මේ තේර මල්ලේ දාගත්තට පස්සේ අපිට අර පළවෙනිනේ කමේවත් නැත්නම් පළවෙනි නිස්සරණේවත් කාම ලෝකේ නිස්සරණේවත් ගිහියෙකුට හිතා ගන්න අමාරුයි. ඉතින් පස්සේ හිතන්න දැන් දැන් මම පැවිදි වෙලා අවුරුදු 88 නේ. දැන් විදි 8ක් විතර වෙනවා. එතකොට මේ කාම ලෝකේ දඟලන මිනිස්සු දිහා බලපුවම මට කොහොමද හිතෙන්නේ කියලා? උදේ ඉඳලා හැන්ද වෙනකම් මට අර වැඩ තියෙනවා ස්වාංශ මේ වැඩ තියෙනවා ස්වාංශ අරක කරලා නැහැ ස්වාංශ මේක කරලා නැහැ කියලා හිතනකොට මට දෙකොණින් hina යනවා. අනේ කැඹිරිල්ල කවදා ඉවර කරයි. මුගේ හෝනියම කවදා ඉවර කරයිද උපේන හරියක් උපයන්නේ කැම්බිරිලිතා හෝනියක්. ඒ මේ භාවනා කරන්න වෙලා නැති තරම් ඒකට ආසාව. ඒ ජීවිත කියන්නේ ඉතින් බබාගේ මන අපේ කරන් බබා ඒ දේ කරගන්න. ඉතින් වෙන මොනව කරන්නේ? ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීම තමයි ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ස්වාමීන් වහන්සේ මගේ ජීවිත රට ගහන්න එන්න එපා. මට මගේ හීනේ අරින්න මං කොනේ සාදු ඔබ ඔබ හීනේ බලාගන්න. මේකයි බුදුරජාන් වහන්සේ බුදු වුණාට පස්සේ බණනෝ කියන්නේ හිතුවේ. බණ අහන්න කවුරුවක්වත් නැහැ. ඔක්කොටම ඕනේ භාවනාවත් කාම ලෝකේ වැඩි කරගන්නයි. භාවනා කරලා කාම ලෝකේ හැකියාවන් වැඩි කරන්නයි අද භාවනා කරන්නේ. ඉතින් බුදුහාමුදුරෝ මේ මුණින් නපුරුපු වලේ කලයට වතුරක් කරන්නේ කවුද උඩ පැත්තට හැරිලා තියෙන්නේ? කවුද මේ කාම ලෝකයේ ගිවන් කිරීමට රූපයක් අවශ්‍යයි? රූප කර්මස්ථානයක් අවශ්‍යයි කියන්නේ අහලා කුසල ඡන්දේ පහල කරගෙන මේ කය රූපයක් කරගෙන ආනපන රූපයක් කරන කවුද ඒකට දක්ෂ වෙන්නේ? මොකද කාමයේ වැඩ කරන්නේ වස්තු කාමයේ වශයෙන් නෙමෙයි ක්ලේශ කාමයේ වශයෙන් වැඩ කරනවා ඉන තරණයට පෙළඹෙන කට්ටියගේ 99ක් ලැත්තනම පරාදයි. මොකද ඒගොල්ලෝ කියනවා භාවනා කරන්න කිව්වම සෝවන් වෙයි කියලා ඒගොල්ලෝ හිතන්නේ. ඉඳ ගත්ත ගමන් පළවෙනි ධ්‍යානෙ ලැබෙයි කියලා ඒගොල්ලෝ හිතන්නේ. දවසෙන් දෙකෙන් මට කර්මස්ථාන ඉදිරිපත් වෙයි කියලා කවදාවත් නැහැ. මොකද අපි කරලා තියෙන අකුසල් වලට අපි කරලා තියෙන කඩප්පුලි වැඩ වලට දඬුවම් ගෙවන්න එපා. විකතරේ බින්දගත්ත ගමන් හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ රූපය ගෙවන් වුණාට පස්සේ ඊට පස්සේ සම්පූර්ණ ස්වයන් සිද්ධ දෙයක් නේ යන්නේ. ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන් මැෂින් එක සම්පූර්ණයෙන්ම. දාලා ඒකෙත් මේ එහෙම මේ මතුවෙන සද්දෙට වේදනාවට හිතවිල්ල අපි ගාගෙන අනාගෙන මේකට හිත කරදර ගන්න හැටි බලනකොට පෘතජ්ජනයා කියලා කියන්නේ මොන්න තරම් අමනේක්ද කියලා පොඩ්ඩක් හිතන්න බෑ. මේ ලෝකේ සිදුවෙන වැස්සට හිත කරදර ගන්නවා. ඉතින් හිත කරදර ගත්තා කියලා වැස්ස ඉන්නේ නැත්තම් ඔන්න කමන්නේ. ඒ වගේම කවුරුහරි කැසයි කියලා මේ හිත කරදර ගන්න. ඉතින් අඩු ගන්න. ඌට කැස තනිය පේනවනම් හිත කරදර ගන්නවා. ඌට කැස තනිය වෙන්නේත් නැහැ. Taman පෙට්‍රල් පුච්චන එක විතරයි හිද්ද වෙන්නේ. කැසයි ප්‍රේමී කොහොමවත් වළක්වන්නත් බෑ. ඉතින් බුදුජානනාතිකෝත් කැසට කමන්නේ ඉවසන්න පුළුවන් කියලා බුදුහමරට බයින් දෙතන ඔබ හන්දි ඕනඩක් කරගන්න මට කහිනකොට බයින් තරහ යන්න ඕනේ. කියලා ඔන්න අපේ මානවයිති වාසිකම. කොහෙදෝ යන දෙයක් මම කියාගෙන කොහෙදෝ යන දෙයක් මගේ කියාගෙන කොහෙද යන දෙයක් මම කරගෙන අපි මේවට යුක්තිය පසිලන්න හදනකොට රැස් වෙන කෙලෙස් ප්‍රමාණය දන්නවනම් සංතර කීයකට අපි කර්ම රැස් කරගන්නවද කියලා දන්නවනම් අදාළ නැති ශේෂ්ත්‍රයක අපි හැසිරෙන්නේ. අපි ගෝචර භූමියේ නෙවෙයි ඉන්නේ. ගෝචර භූමිය කියලා කියන්නේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙන් පිට ගිය ගම අපි අනුන්ගේ සීනි කිරනවා, ගන්සබා බිස්නස් කරනවා, අනුන්ගේ බර බරාදීන්න අපි බර කරත්ත බඳිනවා. ඒක ලෙවලා හිතා ගන්න බැරි කෙලස් ප්‍රමාණයක් රස කරනවා. සකවදා හෝ තේරුම් ගත්තොත් මේක සදාකාලික හැමදාම අපිට සතර සතිපට්ඨාන ඉන්න බෑ. අනුගානේ දවසකට එක පැයක්වත් වෙන් කරලා මේ රූප කර්මස්ථානයේ හිත තියලා නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියලා ඉඳ ගියොත් තේරේ කොච්චර අමාරුද කියලා. කොච්චර අමාරුද ඒක රාගෙ නැති බව පෙන්ලා දෙන්න පුළුවන්. ද්වේෂෙ නැති බව පෙන්ලා දෙන්න පුළුවන්. මෝහෙ නැති බව පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් අපේ හිත කැමති නෑ ඒ කෙලෙස් කැපිලා තියෙන වෙලාවට. අපේ හිත උඩින් පැනලා යන්නේ කෙලෙස් සහිත තැනකට. මේක විනිවිද දකින්න බුදුහාමුදුරු දැක්කට වැඩක් නෑනේ මම දැක්කේ නැත්තම්. පොතේ ලියලා තිබුණාට හරියන්නේ නෑනේ. Taman ඒක ඇත්පන අපිට දැක්කේ නැත්තම්. ඉන්සාර සරුවචනසේ සඳහන් කර තිනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආශවානං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ මානෙනි මේ ආශ්‍රවයන් ගෙවෙන එක දැක්කොත් විතරයි දැනගත්තොත් විතරයි මට භාවනා කරන්න ගියාම නුරුස්නා ගතිය එනවයි කියන එක බොහොම ප්‍රීතියෙන් බොහොම ප්‍රමෝදයෙන් දකින්න දැක්කොත් අපිට තේරෙනවා මේක භාවනාවේ දෝෂයක් නෙවෙයි කාමයේ අනිත් පැත්ත මේ මේ කම්මැලිකම ආවයි කියලා කියන්නේ බාහන හරි ගිහිල්ලා. අරමුණට හිත ගිහිල්ලා මට බැරිද මේක තව චිත්තක්ෂණයක් ඉන්න. තව චිත්තක්ෂණයක් ඉන්න කියලා ඒ බලනා ස්වරූපෙන් ඒ ක්‍රමවේදයෙන් බැලුවොත් අපිට දහසකුත් එකක් උපක්‍රම තියෙනවා තව චිත්තක්ෂණයක් ඉන්න. නෝ දැක්කේ නැත්තම් බැලිය යුත්තේ එහෙම නැත්තම් මානසිකාරය පැවැත්විය යුත්තේ ඒ පැත්තට දන්නේ නැත්තම් ඒ මනසට ලක්ෂකුත් එකක් උපක්‍රම දුන්නාට එකක්වත් වැඩ කරන්නේ නිසා භාවනා කරනකොට මේ විනිවිද දකින්න බැරි මේ කාරණා තුනේ අමාරුම දේ මේ කාම ලෝකයේ තියෙන කාමය කියලා කියන්නේ පරණ ණයක්. හිර දඬුවමක්. කාන්තාරයක්. මේකෙන් වෙන්වීමයි එකම සැප කියන එක කියන්න පුළුවන් වෙයිද මේ ජාතිය අමතා කරන රේඩියෝ බණක ඕක කිව්වොත් මොනවා වේද කියලා හිතන්න. ගල් ගහයි. ජාතිය අමතලා කරන ටෙලිවිෂන් එකට කිව්වොත් එහෙම මේ කාමයේ කියලා කියන්නේ ණයක්, gaduwak, තුවාලයක්. මේ ඒ ස්ටේෂන් කරන කට්ටිය කියනවලු බණ කියන්න ගියාම පුළුවන් තරම් බණ කියන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොකිය. මොකද කට්ටිය අහන්නේ නැත්තම්. ඕන කරලා තියෙන්නේ බුදුබණ කියන්නේ නෙමෙයි බොහෝ දෙනෙක් අහන බණ කියන්නේ. ඉල්ලුම සැපයීම නීතියට තමයි බණත් යන්නේ. නමුත් බුදුජාන විශ්වසේ පෙන්නලා දීලා තියෙන මේ ජනප්‍රිය වෙන්න කියන බණක් නෙවෙයි. මේ ඇත්ත ඇති හැටි මේ විනිවිද දකින්න බැරි දේ. මේ විනිවිද දකින්න නම් අපි මෙතෙක්කල් සංසාරය පුරා මේ උපයාස අපයා ගන්නද මේ කාම නිසා තමයි අද විඳවන්නේ. ඒ නිසා తాවකාලිකව හෝ ස්ථිරව හෝ කාමයන්ෙන් වෙන් වෙච්ච තරමට විනිවිද දකින්න බැරි දයක් අපි විනි දකින්නවා ඒකෝයි හිතන තරම් ලේසි නෑ. අපි ඔය හිතන තරම් කාමයෙන් වෙන් වෙන්න බෑ. වෙන් වෙන්න ගියාට පස්සේ විශාල ප්‍රශ්න රාශියක් එතන තියෙනවා. ඒ ප්‍රශ්න රාශිය මොකද අපිට පේන කෙලෙස කාම විතරක් වස්තු කාම විතරක් නෙවෙයි උතන තියෙන ඕකට ක්ලේශ කාම වර්ගයක් වැඩ කරනවා. ඒ ක්ලේශ කාම වලින් ගැලවෙන්න බෑ කොල්ල බබයින් ගැලවෙනවා වගේ. ඒ සඳහා අපිට රූප කර්මත්තානික සරණ යන්න වෙනවා. ඒ සරණ සඳහා ගන්න රූප කර්මස්ථානේ සුඛනම්මිය වල්ලන්න කාටවත් අද්දා. එක්ක ඒක බදලා අල්ලනවා. එහෙම නැත්නම් ඒක නොසලකා නිකන්. ඒ රූප කර්මස්ථානේ සුඛනම්මිය විදිහට අල්ලන එකට තමයි කියන්නේ සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සී. ඒක නිසා කියන්න පුළුවන් යම් වෙලාවක යෝගාවචරයේ සක්මන් භාවනාව කරනකොට සක්මන ඉබේ විවේකීව වෙච්ච තැනදී විතරයි සක්මන් භාවනාවක් වෙන්නේ. එතකම් මේ වම දකුණු වශයෙන් මෙනෙහි කරනකම් මුලමඳාග වශයෙන් මෙනෙහි කරනකම් තාම යෝගාවචර පිටිය සකස් කරනවා විතරයි. තාම භාවනාවට වැටලා නැහැ. නිසා සක්මන යන්න ඕනේ විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං වස්සක් ගන්න පස්සේ. බොහොම විවේකීව යන ගමන් වෙනදට වැඩිය අවදිකින් බලන්න. විරාගීව මේක දිහා බලනවා. එමෙතු මේ කොරවක් වැවිදින්න වගේ බොරු කකුල් කාරයෝ වගේ ඇවිදින වගේ යන ගමන් මොනම කිට්ටු කරලවත් නැහැ තාම. මම මේ විහිළු කරනව නෙවෙයි. එහෙම ඇවිදින්නේ ඉස්සරහට මේ විවේකී ලබා ගන්න අදහසින් තමයි. නිසා යෝගාවචරය දැනගන්න භාවනා කරන තාක්කල් භාවනා සිද්ධ වෙන්නේ නැහැ. භාවනා වෙන්න යන තාක්කල් වෙන්න අරිනස් කොටුවට තමයි භාවනා සිද්ධ වෙන්නේ. නිසා කොච්චර කාලයක් අපි සක්මන හුරු කරගන්න වෙයි. පරියංගයට ගිහිල්ලත් අනායාසයෙන් අරමුණත් එක්ක ඉන්න පුළුවන් නම් අනායාසයෙන් අරමුණ ගෙවි යන හැටි දකින්න පුළුවන් නම් අන්න එතනදී භවනා සිද්ධ වෙනවා. ඒක මේ මේ වගේ මධ්‍යස්ථාන වලින් අපි උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මෙතෙන්දි මතක් කරලා දෙනවා මූලික පාඩම් පන්තිය දෙනවා මෙන්න මේමය මේක වෙන්නේ ඊට පස්සේ ගිහිල්ලා තමන්ගේ ජීවන රටාවේ ඉන්න ගමන් පුළුවන් තරම් බලන්න කාම ලෝකේ ගෙවම් කරන්න ඕනේ නම් වස්තුකාම ක්ලේශකාම රූප කර්මන්තාන හිත දාන්න ඒ දාන රූප කර්මස්ථානේ ගෙවෙන්න පටන් ගන්නකොට තමයි භාවනාව සිද්ධ වෙන්නේ. ඒක නිසා ගෙවල් දොරවල් ඉන්නකොට කරන්නේ අපි පිටිය සකස් කරනවා විතර හැමදාම කවදාකවත් ගොඩනගිල්ල හදාගන්න වෙලාවක් ඉන්නේ ඒකයි අපි සංකල්පයක් වශයෙන් ලෑස්ති කරේ මේ නීවාචික භාවනා වැඩමුළු දීලා ඒගොල්ලන් මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව එකම අරමුණ එකම භාවනා ශාලාවේ එකම පිරිසත් එක්ක එක හැලියපත් කාලා කරලා කරලා කරලා බැලුවොත් තේරෙයි ඒ අරමුණක් දිහා දිගට බලාගෙන ඉන්නකොට ඒ අරමුණේ වශී කරගන්න පුළුවන් ගතියක් ගෙවෙන ගතියක් සමහරෙකුට අත්දැක ගන්න පුළුවන්. ඒක ලොකු ජයග්‍රහණයක් එක්කෙනෙක් අත්දැක්කත් මුළු සමිතියටම ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් අරමුණු ගෙවම් කරලා අරූපයට හිත ගියාට පස්සේ නැත්නම් මේ කියන්න පුළුවන් මේ භටවි ආපෝ තේජෝ වායෝ වශයෙන් පේන මේ රූප ධර්ම ගිවං කරලා අවකාශ ධාතුව දැකපු දවසේ ඒ යෝගාවචරයා ඒ රූපයන්ගෙන් වෙන් වෙච්ච එහෙම නැත්නම් රූපානමේතන් නිස්සරණ යද්දන් අරූපං කියලා එහෙම ලෝකයක් තියෙන බව තේරුම් ගත්තට පස්සේ යා මේ වෙන කොහෙද ගිහිල්ලා නෙවෙයි චීන කන්නඩිකෙන් බල්ලත් නෙවෙයි දුරේක්ෂයකින් බල්ලත් නෙවෙයි මේ සති සමාධි දෙක පෙළගස්සපු ගමන් යාට පේනවා ඕනෙම අරමුණක් විනිවිදින්න පුළුවන්. ඕනෙම අරමුණක් ඉවෙනකම් බලන්න පුළුවන් ගිව්වට පස්සේ එයාට තේරෙනවා රූපේ වෙනුවට අරූපේ පේන්න පටන් අර ගන්නවා. එතන කාම ලෝකයෙන් වෙන්ුණාට වඩා විවේකයක් තියෙන එකට කියනවා පස්සම්බණය කියන සංහිඳියාවට. මෙතන තමයි හිතේ හෝ කයේ සුවසේවාව සිද්ධ වෙන්නේ. කාට හරි ලෙඩක් තිබිලා සනීප වෙන්න හිත මෙතෙන්ට ගන්නවා. කාට හරි මානසික රෝගයක් තියලා සනීප වෙන්න මේක මෙතෙන්ට එන්න ඕනේ. ඔය හැම බේතෙම කරන්නේ අපි එතෙන්ට ගෙනත් දාන එක විතරයි. නොසුව සේවා වෙන්නේ හිතෙන්ම තමයි. ඒ නිසා භාවනා කරලා යම් වෙලාවක යෝගාවචරයට ඉදිරියෙන් තියාගන්න ලද රූප කර්මස්ථානයක් ගෙවම් කරලා ඒ ගෙවම් වෙච්චි தത്വයේදී ඒකට ආශා කරන්නේත් නැතුව ඒකට වෛර කරන්නේත් නැතුව හුරු කරන්නේ උරු කරනවා කියලා කියන්නේ ආය ගොරෝසු වෙන්න ගන්නවා ආය සංසිඳනවා. ආය ගොරෝසු කරනවා සංසිඳනකොට තේනවා ඒ කාලය පුරාවට සම්පූර්ණ හිත සමබරයි, කය සමබරයි. සංහිඳියාවක් සිද්ධ වෙනවා. ඒක වෙනකොට කියනවා භාවනා බොජ්ජංග මට්ටමට ඇවිල්ලයි කියලා. බොජ්ජංග මට්ටමින් තමයි Tamanට පස්සජ්ජ සම්බොජ්ජංගං කෝ කස්සප මයා ධම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීගතෝ කියන විදිහට මේ සංහිඳියාව මේ මඩ කලතපු වීදුරුවේ මණ්ඩි මිදෙන්න පටන් ගන්න එතෙන්දි තමයි. ආන්නේ මණ්ඩි මිදෙන්න පටන් ගත්තට පස්සේ ඒ ඇතිවෙච්ච විවේකයට ගැති වෙන්නෙත් නැතුව ඒ ඇතිවෙච්ච විච කැඩුනයි කියලා කනගාටු වෙන්නෙත් නැතුව අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන තැනට යෝගාවචරය යන්න නම් අනිවාර්යයෙන්ම සත්පුරුෂ සංසේවනයේ අවශ්‍යයි. මේක කවුරක්වත් කරලා පෙන්වුවේ නැත්නම් යෝගාචරය හිතන්න බෑ. සද්ධර්ම ශ්‍රවණිය අවශ්‍යයි. ධම්මාන ධම්ම ප්‍රතිපදාව අවශ්‍යයි. එතෙන්දී ওই සත්පුරුෂ සංසේවණී කියන එක බොකේ ඉන්න බබාට අම්මගේ බඩට තියෙන පෙකිනි වැල තරම් මගේ සම්බන්ධයක් අවශ්‍යයි. පෙකිනි වැල නැත්තම් බබාට වර්ධනයක් නැහැ. පෙකිනි වැලක් නැතුව භ්‍රූණ පෝෂක් වැඩෙන්නේ නැහැ. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කියන එක ඒ අම්මගෙන් එන ඕජාව වගේ ඒ ඕජාව නෙවෙයි ගන්නෙ. ඒක වැදෑමහට ගිහිල්ලා වැදෑමෙන් පෙරලා බබාට ඕන ටික ඒ පෙකිනි වැල හරහා එනවා. ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒක ගැබක විතරයි කරන්න පුළුවන්. එලි මහනක ඔයක්වත් කරන්න බෑ. එතකොට ඒ අම්මා ගැබ්බර අම්මා ඒකට ගැප් පෙරහැර පානවා දරු ගැබට පහසුකම් සලසලා දෙනවා. දඟලන්නේ කරන්නේ නැතුව එතකොට තමයි මේ භ්‍රූණය මේ මේ දරු ගැබ මෝරන්නේ. එතකොට තමයි භාවනා දියුණු වෙන්නේ. ඉන් එහාට තියෙන භාවනා ඕනෙම ආගමක තියෙනවා. මේ කැලේ කොහෙවත් මේ කැලේ තියෙන්නේ සර්වඥාන්සේ ගාව විතරයි. ඒ නිසා එතෙන්ද සුදුසුකම් ලබන්නයි අපි මේ රූප කර්මස්ථානයක් වඩා. ඒ නිසා රූප කර්මස්ථානේ ගෙවෙන්න ගෙවෙන්න රූප කර්මස්ථානේ හුරු කරගන්න හුරු කරගන්න රූප කර්මස්ථානේ වශී කරගන්න වශී කරගන්න තමන්ට කොහොමද ඒක වැටහෙන්නේ කොහොමද දැනෙන්නේ කියලා කියව ගන්නයි මේ කමඨාන් සුද්ධ කරවගන්නේ. ඒකයි මේ වார்த்தාවේ ලියන්න කියලා කියන්නේ. ආනාපාන සතිය ඉස්සරහට ගන්න එකත් ලොකු දක්ෂකමක් තමයි. ඒ ගත්ත ආනාපාන දිහා බලහිනකොට යා මොන මොන තාලෙට වෙනස් වෙනවද? මොන එකෙන් මොන එකටපත් වෙනවද? මොන විපරිණාමයටපත් වෙනවද කියලා යෝගාවචරයට අඳුනක් බලලා අඳුනේ ඉන්න හනුමා කොහාටද පණින්නේ කියලා ගුරාට කියන මිනිස්සෙක් ඉන්නේ. මම දන්නේ මේව අහලා තියෙන ආරුප කතාවද කියලා අඳුන හැමෝටම පේන්නේ. අඳුන කියවන මනුස්සයා ඒක බල්ලා ගුරාට කියනවනේ හනුම මෙතෙන් මෙතෙන් පැන පැන පැන යනවා. ඒක ගුරා තමයි දන්නේ. ඒ වගේ තමයි භාවනා කරනකොට ආනාපානට සාපේක්ෂව නැත්නම් බිම්බීම හැකිලිමට සාපේක්ෂව නැත්නම් වම දකුණට සාපේක්ෂව ඒකේ විපරිණාම වෙනකොට පෙරලි වෙනකොට කොහොමද Tamange හිත වැඩ කරන්නේ කිව්වොත් කේන්දරේ බල්ලා කියනවා වගේ පුද්දලගේ චරිත මෙහෙමයි. රුචර්ෂකම් මෙහෙමයි කියන එක දැනගන්න පුළුවන්. කියන එක කරන්නේ Tamanටත් පුළුවන්. ඒක නිසා මේ විනිවිද දකින්න අමාරු මේ කාරණා තුනේ මේ රූප කර්මස්ථානයේ නිස්සරණය ඒකේ විපරිණාමය ඒකේ ඇතිව නැතිවෙන යන හැටි ඒක අනිත්‍ය භාවයට ලක් වෙනකොට ඒකේ විස්තර කැඳේ ගලබේරුවා වගේ කියන්න පුළුවන් නම් ඒකේන ඕනම සමිතියකට කම්පැනි එකකට දැම්මොත් හොන්තම මැනේජර් කෙනෙක් කරන්න පුළුවන් ඒ කෙනාට ඕනේ රටක් පාලනය කරන්න පුළුවන්. ඒ කෙනාට ඕනේ සමාජ ප්‍රශ්නයක් තීරුම් ගන්න පුළුවන්. මොකද එයා දන්නවා දකින්නදී දකින්න හැටියට කියන්නේ. ඒකට කියනවා ආර්ය විවහාරය කියලා. පේනදී පේන හැටියට කියන්න පුළුවන්. අපි හැම වෙලාවෙම මේක ආලවට්ටම් දාලා අතිශෝක්ති කරලා අරකින් මේකෙන් කලවම් කරලා කියන නිසා මේ නිස්සරණීය හත්පසින් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි අතර ගනුදෙනුව එහෙම නැත්නම් sannivedanaye වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ඉතාම දුර්ලභ දුර් දකින්න දුෂ්කර දෙයක් බව මේ සාරිපුත්‍ර ස්වාමීන් ප්‍රසිද්ධ ප්‍රකාශ කරන නිසා අපි ළඟ තියෙන දුෂ්කරතා ගැන දුර්වලතා ගැන අපි කනගාටු වෙන්න වටින්නේ නැහැ මොකද ඒක මහා ධර්ම සීනාධිපති ස්වාමීන් වහන්සේටත් දුෂ්කරයි. නමුත් දුෂ්කර කියලා පැත්තකට දාන්න එපා. අපි ඉස්සරහින් තියෙන අරමුණ අනිවාර්ය වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වෙනකොට බාහිර ලෝකෙත් වෙනස් වෙනවා එකකටවත් කලබල වෙන්නේ නැතුව මේ වෙනස් වීම නිසා මගේ හිත මොකද කරන වැඩ මගේ හිත කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ මගේ හිත කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා හරියට වාර්තා කරගන්න පුළුවන් වෙනවනම් ඒ භාවනාවෙන් 150ක් ඉවරයි මේ තාම දුෂ්කර ගමනේ 150ක් ඉවරයි ඒ මොකද වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන් ඒකට හේතුව මොකද ජීවිතේ පුරාවට අපි අතිශෝක්ති කතා කරලා තියෙන දේ පුම්බල කතා කරලා දැන් ඒක ඇබ්බැහියට කියන ඒ නිසා මතක තියාගෙන ඉන්න අතිශෝක්තිය බොරුවගේ මල්ලි වගේ. බොරුව කෙලින්ම අපා ගන්න. බොරුව කෙලින්ම කර්මපතයක් වෙනවා. අතිශෝක්ති කරන්න ගියාට පස්සේ අර බොරුවගේ මල්ලි නිසා කතා කරනකොට ඇති හැටියට කතා කරන්න පුරුදු වෙන්න පුළුවන් නම් ඒක ආරි විවහරයට වැටෙනවා. හැබැයි එකක් කියත හැකි. ඇති හැටිය කතා කරනකොට කවුරුවත් කැමති නැහැ. ඔක්කොටම ඕනේ මේක මවාපෑමක් සාහිත්‍යයක් කරලා පෙන්වන්න තමයි ඒ නිසා ඇටි ඇටි කතා කරන්න පටන් ගත්ත ගමන් බොහෝ දෙනා ඈත් වෙන්න පටන් ගන්නවා. බොහෝ දිනාට ඒ කතාව අල්ලන්නේ හැබැයි බුදුහාමුදුරන්ට ලං වෙනවා. ආර්යයන් වහන්සේට ලං වෙනවා. සත්පුරුෂයන්ට ලං වෙනවා. සද්ධර්මයට ලං වෙනවා. ඒ නිසා අපිට ඕන කරලා තියෙන්නේ රැළට වැටිලා රැල්ලත් එක්ක යන්නද? එහෙම නැත්නම් ගණයා කෙරෙහි කුලයා කෙරෙහි බැඳිලා ආලවට්ටම් කතා කර කර ඉන්නද? එහෙම නැත්නම් ආර්යයන් වහන්සේට සත්පුරුෂයන්ට සම්බන්ධ වෙනද කියන එක අපි මේ දක්වන ආකල්ප සංකල්ප වලින් කියනකොට. මේකදී හොන්දටම මේක යොදවන තැන තමයි කමඨාන් සුද්ධ කරනකොට ලියන වාර්තාව. මේ සමන් ඉල්ලා හිටනවා සියලු දෙනාටම මේ කමඨහන් වார்த்தාවක් කරන්න ඉස්සර වෙලා දත යුතු කරුණු සහිත කොලයක් අපි දීලා තියෙනවා. ඒක සමහර විටක උගක් වීතර සහිත වැඩි ඇති. ඒක නැතුවම බෑ කියලා කියන්න නෙමෙයි මම මේ හදන්නේ. නමුත් ඒක හරියට වටහා ගත්තොත් අපි මේ දුෂ්කර ගමනේ උගක් කෘත්‍ය සාධනේ සිද්ධ වෙයි. ඒ වගේ මේක දන්නේ නැති අයට තාම අල්ලගන්න බැරි අයට අපි පූර්වාදර්ශයක් වෙයි. ඒක නිසා මේ දුෂ්කරව දකින්න අමාරු දුෂ්කර දේ නැතිකම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඇති හැටියෙන් කියා ගන්න බැරිකම අන්න ඒ දුෂ්කර දේ සම්බන්ධයෙන් කියන ලද මේ බණ දුෂ්කර දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොන දිහා බලනකොට නම් වෙන්නේ ඔක්කොටම නිකන් එහෙන ගහච්ච තෝම් පිටණි වගේ මූණවල්. මොකද තේරෙන්නේ නැහැ. කමන්නේ ඒක ඇති ප්‍රශ්නයක් නෑ මොකද සාරිපුත්තු සාංශිත් කියනවා මේක තේරෙන්නේ නැහැ කියලා. නමුත් මම හිතනවා නැවත නැවත තුන් හතර සැරයක් හපල කෑවොත් යම් යම් දේවල් තේරෙයි කියලා. ඒ හිම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ආශිර්වාද දෙනාටම සනසි මුදා වේවා මේ දුෂ්කර කාරණාව සුවිශේෂව විශේෂ විසදව හැකි ශක්ති ප්‍රමාණයෙන් දක්වන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා